පළවෙනි ප්‍රශ්නය අද ඉවර කියලා දිනවා. ඉදිනදා ජීවිතයේ වැඩ කරන විට තරහ ඇතිවේ. මේවා විපස්සනාට හරවන්නේ කෙසේද? තව වේදනාව ඇතිවේ. ඉදිනදා ජීවිතයේ වේදනාව බලන්නේ කෙසේද? ප්‍රශ්නේ මෙන්න මේ විදිහට ප්‍රශ්නය ලබා ගත්තම අපිට පියවර දෙකකින් ඒක ගන්න පුළුවන්. අපිට ඒකදා ජීවිතයේ තරහ ඇති වෙනවා. ඒක සතියට ලක් කරගන්නේ කොහොමද කියන එක තමයි ඉස්සර දැනගන්න තියෙන්නේ. දෙක තමයි මේ සතිය මාර්ගයෙන් අර කියන විදිහට විපස්සනාවට යොමු වීම. දෙවෙනි ප්‍රශ්නේ වේදනාව සම්බන්ධයෙන් පළවෙනි පියවර වශයෙන් ගන්න තියෙන්නේ මේ වේදනාවක් සතියට ලක් කරගන්නේ කොහොමද? සතියට මුණට මුණ දාලා තියාගන්නේ කොහොමද කියන එක. අද මේ දවල් වටේ අර පොත කියනකොට මේ මහත්යත් වෙලා ඉන්න ලස්සන සූත්‍රයක් හම්බ වුණා. ඒකෙදී ඒ සූත්‍ර දෙකක් සඳහන් වෙනවා. මේ බබ්ලෙක් ඇවිල්ලා ධර්මචර්යාවෙන් අහනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ධර්මය සාන්දෘෂ්ටිකයි සාන්දෘෂ්ටිකයි කියලා කියනවා. ඒක කොහොමද අපි මේ දැක දැනගන්නේ කොහොමද ඒක අත්දකගන්නේ කියලා. මේ සාන්දෘෂ්ටි කියන පදේ තමයි මේ එක්සිස්ටෙන්ෂලිසම් කියලා කියන්නේ. ඒක මම දන්නේ පරිවර්තනයේ හරිද කියලා මේ සාන්දෘෂිකයි කියලා කියන්නේ සොයං දෘෂ්ටික තමන්ට දැකගත හැකි ප්‍රත්‍යක්ෂ කළ හැකි බව. එතනදී සර්වචන් වහන්සේ බ්‍රාහ්මණයට කියන බ්‍රාහ්මණේ මම ප්‍රශ්නයක් අහනවා යට වැටෙන තාලකින් මට උත්තර දෙන්නයි කියලා. මොකද්ද ප්‍රශ්නේ? තමන් තුල ලෝභයක් තියෙන වෙලාවේ ලෝභයේ තියෙන බව දන්නවා නම් ලෝභයක් නැති වෙලාවේ ලෝභයක් නැති බව දන්නවා නම් ඒකට මොකද්ද හොඳ වචනේ කියලා. එතකොට මේ වුණා කියනවා මේක තමයි ඉතින් ප්‍රත්‍යක්ෂය කියන්නේ. මේක තමයි ඉතින් සාංශුෂ්ඨිකයි කියන්නේ කියලා. ඊට පස්සේ සර්වචනහසා මතක් කරන බවුණට යම් කිසි කෙනෙකුගේ හිතේ ද්වේෂයක් තියෙනවා. ඒ ද්වේෂය තියෙන බව ඒ පුද්ගලයා දන්නවා. ඒ වගේම තමන්ගේ හිතේ ද්වේෂය නැති අවස්ථාව දන්නවා. මේකට මොකද්ද කියන්න පුළුවන්. ඒතකොට කියලා මේක තමයි සාංශුෂ්ඨිකත්වය කියලා කියන්නේ ප්‍රත්‍යක්ෂය කියලා කියන්නේ. ඒ වගේම තමන්ගේ හිත කලකොල වෙලා කියන දේ කරන දේ වැටෙන්නේ නැති බවක් තියෙනවා මෝහයක් අන්ධකාරයක් ඒ බව දන්නවා ඒ වගේම සමහර වෙලාවල් තියෙනවා එහෙම නෑ හොඳට පිරිසිදු බව එතකොට මෝහය නැති බව දන්නවා මේකට මොකද කියන්නේ ඒකට කියනවා මේකට කියන්න බලන්නේ සාන්දෘෂ්ටිකත්වයේ තමයි ඒකට සර්වඥාන්සේ කියනවා මේක තමයි අම උගන්නන දේ අම උගන්නන්නේ මොකද්ද රාගය ඇති වෙලාවේදී රාගය ඇති බව දැනගන්න නැත්නම් නැති බව දැනගන්න ද්වේෂය ඇති වෙලාවේදී ද්වේෂය ඇති බව දැනගන්න නැත්නම් නැති බව දැනගන්න මොහේ ඇති වෙලාවේදී මොහේ ඇති බව දැනගන්න නැත්නම් නැති බව දැනගන්න. ඉතින් මේකට මට කීයකේ සාහන්සොස්තිකයි, ඕපනයිකයි, හේල්පසිකයි ආදි වශයෙන් ඔක්කොම ධර්මයේ කියන ගුණ මේක තලංග වෙනවායි කියලා සර්වඥාන්සේ මතක් කරනවා. ඊට පස්සේ අරුවචන් වහන්සේ විසින්ම සංඝයාසයට මතක් කරනවා මහණේ යම් කිසි කෙනෙක් සතිය පිළිටවන්න උත්සාහ කරන කෙනෙක් තමන්ගේ හිතේ රාගය කියලා රාගය දන්නවනම් ඒ වගේම තමයි ඉති රාගය නැති වෙලාවේදී ඒ බව දන්නවනම් ඒක තමයි සාන්දෘෂ්ටිකත්වය කියන්නේ. ඉතින් මම හිතනවා අපි මේ ප්‍රශ්නෙට මේක ලං කරගත්තාම අපේ දිනදා ජීවිතයේදී ඒ වගේ ද්වේෂයක් පහළ වෙනවනම් අපිට තියෙනවා හැකියාවක් සර්වඥාන්ස විසින් අපට පෙන්වලා දෙන්න හදන විදිහට ද්වේෂය 100ට 100ක් තියෙනවා කියලා හිතනවා. අපි කියන සාමාන්‍ය 100 මත හොඳටම නැගලා කියලා කියන්නේ. හොඳටම නැගලා කොච්චර නැග්ගත් සතිය පිටවන්න පුළුවන්. ඒ කියන්නේ හිත කොච්චර රාගේ ආතුර වුණත් ඒ රාගයෙන් දැවෙන, තැවෙන ආතුර වෙච්ච බව, ඒ රාගයෙන් ආතුර වෙච්ච පුද්ගලයාට දැනගන්න පුළුවන් ශක්තිය මකන්න රාගෙට බෑ. ඒ ශක්තිය අයින් කරන්න බ්‍රහ්මයට බෑ, මාරේකට බෑ. ඒ පුද්ගලයා සාමාන්‍ය ප්‍රකෘති මනසක් ඇති කෙනෙක් නම් කොච්චර ද්වේෂයක් ආවත් ඒ ද්වේෂ ආපු බව දැනගන්න පුළුවන්. දැන් මේක මේ ප්‍රශ්නේ තියෙනවා සාමාන්‍ය බොහෝ දෙනා අතර වටහා ගන්නත් දේ තමයි මේ රාග, ద్వේෂය ආපුවම ඒක විපස්සනා කරන්න හදන්නේ පිස්සු වැඩ. විපස්සනා කරන්නේ ඕන කරන්නේ රාගය, ద్వේෂය ආපුවම ద్వේෂය බව දැනගන්නේ. ඊට පස්සේ මේ ద్వේෂය අයින් කරනවාද, කාණිච්ච දුක්ඛාශයෙන් බලනවාද මොනවා හෝ බැලෙන්න දෙවෙනි පියවර. මේ පියවර දෙක එකට පටලවා ගත්තොත් මා විශාල අවුලකටපත් වෙනවා. ඒක නිසා අපිට තියෙනවා අවිද්‍යාව දුරු කිරීම එක දෙක. එකක් තමයි අපපටිපත්‍ය අවිද්‍යාව අනිත් එක තමයි මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව. අපපටිපත්‍ය අවිද්‍යාව කියලා කියන්නේ <clears throat> අපි සාමාන්‍ය කාරණා දන්නේ නැහැ. අපිට අදාළ නැහැ අපි දන්නේ නැහැ. ඒ නිසා අපි නොදැනීම කියලා එකක් තියෙනවා. තව එකක් තියෙනවා වරදොල තේරුම් ගන්න තියෙනවා. ඒ නිසා අපිට සත්‍ය කවදාවත් අඳුර ගන්න හම් වෙන්නේ මෙන්න මේ විදිහට අවිද්‍යාව ක්‍රියාත්මක වෙන්නේ පියවර දෙකකට ඔය දෙක දෙකට බෙදාගෙන වැඩ කළොත් හරියටම අවිද්‍යාව කරන්න පුළුවන්. ඒ වගේ තමයි අපි හිතා ගන්න ඕනේ මේ ද්වේෂය කියන නම කියනකොටම අපේ හිතේ තියෙන මේක දුරු කළ යුක්තක්. නොවිය යුක්තක්, නොපැතිය යුක්තක්, නොදකිය යුක්තක්. ඒ නිසා ද්වේෂය එනකොටම නොදකින්, නොපතන්, නොදෝමකින් කියලා. අර දහහකට එකත් එක වැඩ කරන්නේ. ඒ හිතවිල්ල නිසාම අපි හිතේ තියෙන කර්මන්‍ය ගතිය මෘදු ගතිය සම්පූර්ණයෙන් දලදඬු වෙනවා. ඒ වගේම ද්වේෂය මුලමදාග වශයෙන් අඳුනා ගන්න තියෙන මූලික සුසුකම නැති වෙනවා. එතන සතියෙන් කරන්නේ ද්වේෂය පිළිබඳව කිසිම පූර්ව නිගමනයකට නොහොසින් දැන් තමන්ගේ ද්වේෂය තියෙන්නේ ආරම්භක අවස්ථාවේ නැත්තම් පටන් ගන්නෙදී නැත්නම් දැන් හොඳටම ද්වේෂයටපත් වෙලා ද්වේෂෙන් තත්ත්වභාවයටපත් වෙලා ද්වේෂ ලක්ෂණ පේන වෙලාවද එහෙම නැත්නම් ද්වේෂයෙන් තමන්ට හානි කරලා ද්වේෂය ගෙරෙමින්ද පවතින්නේ කියලා දැනගන්න එක විතරයි. ඒ කියන ද්වේෂ පිළිබඳව විග්‍රහය ගත්තොත් වේදනාවටත් උච්චරමයි. මොකද මේ ප්‍රශ්න කළා කියන කාරණා දෙකම අපේ ජීවිතේ අපි හඳුනන්නේ දුටු තැන අයින් කළ යුතු ඉසගෝර සර්පයෝ විදියට. නමුත් මේක අයින් කරන්න උත්සාහ කරන තාක්කල් අපේ හිත වැඩ කරන්නේ ද්වේෂ පදනමීමයි. අපිට කවදාකවත් ඒ ද්වේෂය ඇති හැටියෙන් දැක ගන්න බෑ. ඒ වගේම වේදනාව ඔය කතා කරන්නේම මේ දුක් වේදනාවක් ගැන. සුඛ වේදනාවයි සුඛ වේදනාවක් කියලා එකක් තියෙනවා. අදුක්කම සුඛ වේදනාවක් කියලා එකක් තියෙනවා. මම හිතනවා මේ වෙලාවේ මේ ප්‍රශ්නේ අහපු මේ ප්‍රශ්නේ අයිතිකාරයා ඒකට සඳහන් කරන්නේ දුක් වේදනාව. ඒකට දුක් වේදනාව ලෝකේන ද්වේෂයයි මූලික විනිශ්චයකට අපි ඇවිල්ලා තියෙන දුරුකල යුක්තක් විදියට. ওই විනිශ්චය තියෙන තාකක් අදාකවත් දුරු කරන්න බෑ. නිසා අපි ඉස්සල්ලාම මූල ධර්ම වශයෙන් තේරුම් ගන්න ඕනේ යමක් අපිට දුරු කරන්න නම් අපි ඒක පිළිබඳ පූර්ණ අවබෝධයක් ඇති වෙනවා. ඒක මුලමෙදාන් කියන තුනම දැනගත්තට පස්සේ ඒක දුරු කරන්න ඕනේ නැත්නම් මොකද ඊටියට යාට අපිට හානි කරගන්න බැරුව යනවා. අපේ හිත මේ ප්‍රතිශක්ති ජනක වෙනවා. අපේ හිත ධර්ම සුළු ශක්තියකට එනවා ඕනම දෙයක මුල මැදාක ගන්නවා. ඒ නිසා සතියෙන් කරන්නේ අන්නේ මුල මැදාක දැන ගැනීම සඳහා පුංචි ඉඩක් කරන් දෙනවා තරණ තිබුණු මතිමතාන්තර අයින් කරලා මට දැන් තියෙන ද්වේෂය ආපුහම ඒ ද්වේෂය ද්වේෂය බව දැනගන්න එක විතරයි. ඒ නිසා මේ ඉංග්‍රීසියෙන් වක්කාට ඔය ලස්සන වචන පාවිච්චි කරනවා choiceless awareness කියලා. ද්වේෂය කියලා කියන දුරුකල යුක්තක් ද්වේෂය කියලා කියන්නේ ක්ලේශයක්. ද්වේෂාපහම ලැජ්ජ වෙන්න ඕන ආදී වගේ දේවල් අපි විසින් ඇති කරගත්ත මිච්ඡා ප්‍රතිපත්‍ය අවිද්‍යාව. අපි කතා කරන්නේ විපස්සනා දෘෂ්ටි කෝණය. ඒ වගේම වේදනාව කිව්වහම අපි හිතනවා ඒක ලාකුසල කර්මයක් නිසා මොකක් අපි හරි වැරද්දක් නිසා ඉතින් අර වේදනා දුක් වේදනා කපව අපි මුළු ගැන්වෙනවා. ලැජ්ජාවටපත් වෙනවා නොවිය යුක්තක් කියලා. නමුත් මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න මූලිකම අවශ්‍ය කරන හොඳම මූල ධර්මය. හොඳම අමුද්‍රව්‍ය වෙන්නේ වේදනාවයි. නිසා වේදනාව વિશે මුලමදාක දැන ගන්න සුළුව වේදනාව කෙරේ පළවෙනි පියවර වශයෙන් සතිය පිටුවා ගන්න තරමට අපි මේ වැඩේ පාර දෙකකින් බිම දා ගන්න වැඩක් වඩපත් කරගන්න පුළුවන් නම් හරිම ආසාවක් එනවා තරහ යන එක. හොඳටම හද වෙලා. ඒක හොඳට බලන්න පුළුවන්. සමහරලාට ඒ දැන් මේ රංගපෑමේ හැටියට දැන් තමන් ස්වාමියාන සීලකයන් නරක වැඩක් කළේ ඇත්තටම නරක වැඩක්. ඒකට හොඳටම තමයි තරහා ගිහිල්ලා දැන් බෝනේ මානසික හේතු තද වෙලා අත වේගයෙන් වැඩ කරනවා ඒක පාරට සෙල්ෆ් කොන්ෂස් වෙනවා. පාරට තේරුම් ගන්නවා මේ මිනිසා කවුරුද මම සතිය පිටවන කෙනෙක් නේද කියලා. පුදුම විදියට තමන් මේ විහිළුකාරයේ එහෙම නැත්නම් මේ නාඩගම්කාරයේ ඕලංකාරයේ බව පේන්න පටන් ගන්නවා. දැන් ඔෆිස් එක ලියලා තියෙනවා <coughs> අපිට කේන්තිකේ වෙලාවේ මොවුනේ මස්පිඩු 132ක් තද වෙනවා ඉලා වෙනකොට අවශ්‍ය කරන්නේ මස්පිඩු 32ක් පමණයි කියලා. ඒවනම් ඔක්කොම සමතෝපක්‍රම. දෙපෙන්නනවන්නේ මේ අනවශ්‍ය මේ ඉන්දන පිච්චීමක් අවශ්‍ය කරන්නේ නැහැ. ඉදාගෙන ගත කරනම කවදාකවත් ඒකේ වේදනාව හෝ විනාහේ හෝ තරහේ හෝ ලකුණු දැක ගන්න වෙන්නේ. ලකුණු දැනගන්න නම් ඒක හොඳම මූලධර්මය තමයි සතියේ ඔය කියන ද්වේෂය හෝ වේදනාව ලේ පිට අස්පනා පිටම තියෙද්දිම ඒකට විවෘත වෙනවා. කවමදාකවත් පොත් කියවලා ද්වේෂය ආවම තමන්ගේ හිතට කලවල කරන හැටි පොතෙන් ගන්න බෑ. එහෙම ධර්ම සාකච්ඡාවෙන් ගන්න බෑ. ගුරුවරයෙකුට උගන්වන්න බෑ. ගුරුවරට කියන්න පුළුවන් මෙන්න මෙහෙම ක්‍රම වේදයක් තියෙනවා. මොකද කොච්චර පද වේගයක් ආවත් කාමයේ ද්වේෂයේ ඒක දැනගැනීමේ ශක්තිය හිතෙන්ම ගන්න ද්වේෂයට බෑ. ද්වේෂය තනම තුච්ච දෙයක්. සතිය වගේම බලවත් දෙයක්. ඒක පිළිබඳ ඥානපෝෂණ ස්වාමීන් වහන්සේ පාරමයින් වනස්පති කතා කළා කියලා. නමුත් මේ සතිය මේ තියෙන විෂයතඥ ශක්තිය සතිය විසින් කවදාකවත් ක්‍රියාත්මක කරන්නේ නැහැ ක්‍රියාත්මක කරන්න පුළුවන් බව දන්නේ නැහැ. ඒක සඳහා වීර්ය අවශ්‍යයි. සතිය ඊටාමත්ම ලැජ්ජාශීලී ආක්‍රමශීලී නොවන චෛතසිකයක්. නමුත් වීරිය ඉදිරිපත් කරලා වෙන විදිහට කියනවා මම ඊට පස්සේ ද්වේෂය ඇති වෙලාවක ද්වේෂයේ තියෙද්දිම සතිමත් වෙන්න ඕනේ කියලා හොඳ දැඩි අදිස්ථානයක් කරගෙන වීර්ය කළොත් යම් දවසක පුංචි ද්වේෂයකදී හෝ සතිය පිටුවා ගත්තොත් සතිය ඒ තිබ්බ පියවර නම් කවදාකවත් ආපසු ගන්නෑ කියන්නේ. ඉච්ඡායකට කබල්ලා රින්ගලා මුත්තාපල් නොයන් කියලා කිව්වයි කියලා ඉස්සර කතාවක් තියෙනවා. නැවත කවදා හෝ සතිය අපේ පිහිටුවා ගත්තොත් ද්වේෂය සම්බන්ධව ඉරහෝ මේ කියන වේදනාව සම්බන්ධයෙන් ඊට පස්සේ සතිය කරන්නේ ඒ තරංගේ ස්ථාවරයේ දිගින් දිගට දිගින් දිගට කහවුරු කරන එක විතරයි. ඒ නිසා ඊටානත් වැදගත් දෙය තමයි ඉස්සරලාම ඒ සූත්‍රයේ වශයෙන් අහලා මේක හරියන වැඩක්ද කියලා හිතට චින්තාමය වශයෙන් කල්පනා කරලා ඉස්සෙල්ලාම මේ වගේ ක්ලේශයක් පවතිද්දී සතිය පිටවන එක. මෙතනදී ලොක්කියම බැරි වචනයක් තියෙනවා. ඕන කෙනෙක් බලන්න සතිය පිටවන්නේ කෙලස් මත පමණයි. පින්කම් කරනකොට සතිය පිටවන එක බොහොමත්ම දුෂ්කරයි. මේකත් හොඟ දෙනෙක් පිළිගන්න කැමති නැති මතයක්. ඒක නිසා <clears throat> ප්‍රසිද්ධිය කියන්නේ වෙනවා සතියට පවුපින්නේ නැහැ. සතියේ තරම ඒකීය ධර්මයක් ඒකෝ ධම්මෝ හොඳටයි නරකටයි කොටු මේකයි. නමුත් හුඟක් වෙලාවට සතියේ කැපී පෙනෙන විදිහට අපේ సంతානේ තැම්පත් වෙන්නේ වැරද්දක් වැරද්ද වශයෙන් දැකීමේදී මේ නිසා සර්වඥාන්සේ දේශනා කළා කියනවා මේ බුද්ධාගමේ සජීවී බව නැත්නම් මේ සජීවී ධර්ම වෙන්නේ අච්ඡං අච්ඡේතෝ පස්සති කියලා වැරද්ද වැරද්ද වශයෙන් තමයි දැක ගන්න පුළුවන් නම් මේ මනුස්සයා තුළින් ධර්මයට පණේනවයි කියලා කියනවා. ධර්මයෙන් මේ මනුස්සයාට පණේනවයි කියලා කියනවා. මේකට වැදගත්ම වෙන්න කන්නාඩිය තමයි දැක්ම තමයි සතිය. සතියෙන් කරන්නේ වැරද්ද වැරද්ද වශයෙන් පෙරලා දෙනවා. ඒක කවුරුත් කරන දෙයක් නෙවෙයි තමන්මයි වෙන මොහොතකින් වෙන මොහොතක දෙයක් වෙනවනේ ඒ මොහොතෙමයි ලේපිතමයි එතනමයි. ඒක නිසා සතියට අපි නිතර ආරාධනා කරලා ඕන වෙලාවක එන්න සාදරව කටයුතු කරන වෙලාවේදී වරදින්නම ඕන. වැරද්දක් තුලදී වැරද්දකදී සතියට විවෘත වීම තුළින් තමයි අපි ඒක මතු අමතක නොවන විදිහට යන්නේ ඒක එක විදිහකට බලනකොට අපි හීනයට අවදි වෙනවා වගේ වැඩක්. අපිට හිතා ගන්නකොට කියලා හිතා ගන්න පුළුවන් මේ හීනයක් මම දකින්න වෙලාවක මම මේ හීනෙන් එන්න බව මට දැනගන්න ලැබේවා කියලා. ඒ බොහොම දුෂ්කර ක්‍රියාවක් හිතා ගන්න අමාරුයි. නමුත් මම කියලා තියෙනවා ඒ රතු ඉන්දියන් කාර්යයන්ගේ ඒ ගෝත්‍රිකයන්ගේ ප්‍රධාන ගෝත්‍රික නායකයා ප්‍රධාන වශයෙන් මේකේ වැඩ ගන්න කෙනෙක්. ඒ පුද්ගලයාට පුළුවන් හීනෙන් ඉන්නකොට මම හීනේ ඉන්නවා දැනගන්න. එහෙමනම් ද්වේෂයෙන් ඉන්න වෙලාවේ සතියෙන් ඉන්නවා කියන එක මේ මෙපිට තියෙන දෙයක්. ඒක නිසා නරක ආකල්ප එනකොට ලැජ්ජ වෙන ගතිය, බය වෙන ගතිය, ඒ වෙනත් ඒක මකන්න හදන ගතිය, දුරු කරන්න හදන ගතිය තියෙනකම් අපිට කවදාකවත් මේ <clears throat> වංචනික ධර්මවත් කෙලෙස්වත් ප්‍රകൃතියෙන් දක ගන්න වෙන්නේ නැහැ. ඒක නිසා අපි කෙලෙස් කරන්න යන නරකයි. ඒ නිසා අපි කල්ලාතෝව සීලික පිළිතනවා. කායික දුස්චරිත, වාචික දුස්චරිත පුළුවන් තරම් දුරු කරනවා. නමුත් අපි කරන අකුසල කර්ම තියෙනවා, විපාක ධර්ම තියෙනවා. ඒ නිසා අපිට අනන්තවත් ද්වේෂ හිතවිලි, රාග හිතවිලි, මෝහ හිතවිලි වේදනා පහළ වෙනවා. මේ වේදනා පහළ වෙනකොටම වේදනා එන හේතුව තමයි හිතලා කරපු දෙයක්ද නැද්ද? ඇතුළතින් ආවේගات පිළින් ආවේගات මේ අපි දැනගත යුත්තේ වහාම එන ද්වේෂය හෝ වේදනාව සතියට යට කරගන්න මට පුළුවන් නේ කියලා බැලුවොත් එතනින් ඒ සතියේ ඇති වෙච්ච චිත්තක්ෂණේ ඉඳලම අර වේදනාව විසින් හෝ ද්වේෂය විසින් අපේ సంతානට කරන්න තියෙන හානිය එතනින්ම කැපිලා යනවා. අපොදුමාකාර ශක්තියක් තියෙන සතියේට ඉස්ලා ඉස්ලා ක්‍රියාත්මක වෙන පුංචි ද්වේෂවලට පුංචි වේදනාවලට පස්සේ මේ යෝනිසෝමනසිකාරේ ක්‍රියාත්මක වෙන්න වෙන්න අනේ මට මේට වැඩි වේදනාවක් ඇවිලා මේ වේදනාවෙදිත් මට සතිමත් වෙන්න නැත්තම් අනේ මට මේට වැඩිය ද්වේෂයක් ඇවිල්ලා ඒ ද්වේෂය සතුටට වෙන්න සතුටක් වෙන්න නැත්නම් කිය පුදුම අදිෂ්ඨාන ශක්තියක් එන්න පටන් ගන්නවා මේකෙන් තමයි අපි එන්නේ එන්නේ එන්නේ අර ගැඹුරු ධර්ම වලට යන්නේ එතකොට නම් මුංචි පුංචි සෑම වේදනාවක් ද්වේෂයක් සතියට යට වෙනකොට ඒ වගේ තියෙන අනිත්‍යතාවය ඒ වගේ තියෙන දුක්ඛ ස්වરૂපේ ඒ වගේ තියෙන අනාත්ම ස්වરૂපේ අඛණ්ඩ පවතින සතියේ ඵලයක් වශයෙන් විපස්සනාට හැර වෙනවා. ඒ නිසා සතිය පිහිටෙවුවා නම් අනිච්ඡන්දුකංග නැත්තම් කීක ඉන්දෝර ගමන් නැහැ. අනිච්ඡන්දුකංග නැත්තම් ඉබේ සිද්ධ වෙනවා. අවශ්‍ය කරලා තියෙන්නේ සතිය එක චිත්තක්ෂණයක නෙවෙයි අකණ්ඩ චිත්තක්ෂණ ධාරාවක ඇති වෙන්න ඕනේ, ගැම්ම වෙන්න ඕනේ, කසක වෙන්න ඕනේ. එතකොට මේ සතිය තුල ඕනෙම වේදනාවක් ඕනෙම දුෂ්කරතාවයක් දරන්නත් පුළුවන්. ඒ තුල තමයි අර අනිත්‍යතාවය දැකීමේ, දුක්ඛ ස්වરૂපය දැකීමේ අනාත්ම ස්වરૂපය දැකීම විපස්සනා ඥාන පහළ වෙනවා. නිසා අපි දුක්ඛ සත්‍ය කියන ධර්මචර්යයේ දේශනා කරන දුක්ඛම් පරිඤ්ඤය මේක කියනකොට ධම්මචක්ක සූත්‍රය සඳහන් කරන්නේ පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු චක්ඛුමුද පාදි ඥානමුද පාදි පඤ්ඤාමුද පාදි විචාමුද පාදි ආලෝකෝ උදපාදි එනිසා දුක් වේදනාහා ද්වේෂ පිළිබඳව පෙර නොඇසු පෙර නොවිරු විදියට දක ගන්න උත්සාහ කරන්න අම්ල ගාතලා වෙනන් තාක බැලුවොත් නම් ගුරුවරු අපිට පෙන්නන අරකමෙන් බැලුවොත් නම් අපි ඒකට තරහා කරනවා. උඹේ අනනුසුතේසු ධම්මේසු වෙන නොයස් වෙන නොයස් වුණු විදුවකට මේ දුක් වේදනාව තුළ පුදුමාකාර දුක්ඛ සත්‍යයේ ආසන්නම යතුර තියෙනවා. ද්වේෂය තුලත් මේ දුක්ඛ සත්‍යයේ ආසන්නම යතුර තියෙනවා. කවදා හරි අපි අර ඒ සෙල්ලක්කාර හිත ඒ <clears throat> සත්‍යමත් හිත ඇති කරගන්න ඕනේ ඒක අපිට වටින බණක් කියලා යන්නයි අපි ඇතුල් වෙන්න හදන්නේ අපි ඒවට දොර වහලා දැම්මොත් නොසලකා හිටියොත් සංසාර මුච්චර කල් ඉඳ වේද අපිට ඒ සෑම එකක්ම හොඳ පණිවිඩකාරී අපකරා එන වේදනාව අප සඳහාම යන්නේ ඔබ මකලා හරියන්නේ අප සඳහා එන ද්වේෂය අප සඳහාම යන්නේ ඕක වෙන දෙයකින් hina වෙලා හරියන්නේ අපිට එන ලෝභය පණිවිඩයක් කියන්න යන්නේ අපිටමයි අප කැප වෙලා තියෙන්නේ. ඕකට අපි පෙර විනිශ්චිත ක්‍රමයකට නැතුව සාදර වෙන්න නැත්නම් සතිමත් වෙන්න උත්සාහ කරනවා. මොකෙටත් එහෙම. ඉතින් අපේ හිතේ මේ විදිහට එන එන ලෝභේ, එන එන ද්වේෂේ, එන එන මෝහය යන්ත්‍රතෝ සතිමත් කරන්න පටන් ගත්තොත් කොච්චර ආලෝකමත් ජීවිතයක් වේවි කියලා පොඩ්ඩක් හිතන්න. ඇත්තටම අපි මේ ලෝභ දුර සමෝ වැඩිකම නිසා පිළිනව නෙවෙයි. අපේ ජීවිතේ උගා පොඩිත්යි තියෙන ලෝභ දෝෂ මොහ මේක පිළිබඳව අපි පුදුම විදිහට පශ්චාත්තාප වෙනවා. අන්න මේකයි කෙලෙසේ තියෙන තුච්චම ගතිය. නම් දවසක හැකි සංඥාව ඇති කරගෙන විමිච්ඡර දන් දෙනවා, විමිච්ඡර සිල් රකින්නවා, මිච්ඡර බණ අහනවා. ඒ නිසා අපිට එන පුංචි දවසින් මුළු ගත වෙන ප්‍රමාණයෙන් 105ක් 10ක් වෙන්න පුළුවන්. ලෝභ හිතවිලි එනවා. ද්වේෂ හිතවිලිත් එනවා. මොහ හිතවිලිත් එනවා. නමුත් මුළු දවස පුරා ලෝභ දෝෂ මොහ හිතේ තියෙනවා නම් කවදාකවත් අපේ සංසාරයට කෙලින් හිටින්න බෑ. මේ හරින පුංචි ද්වේෂයට මොහයට සතිය යොදවන්න පුළුවන් නම් මුළු ජීවිතේම පුදුමාකාර එළියක් ඉන්න පටන් අර ගන්නවා. ඒකකොට තේරෙන පටන් ගන්නවා මේ ජීවිතේ මල් අපි විහිං පල්. ඔය ගහස ලංකා හරියට මේ ත්‍රිවිල පිටිපස්සේ. ජීවිතේ මල් මල්. නමුත් අපි විහිං පල් මොකද අපි මේ සුචරිතවාදී වෙන්න හදනවා. අගේ හිතට ද්වේෂය නා යුතුයි. අගේ හිතට වේදනාව නා යුතුයි. අගේ හිතට ලෝභ නා යුතුයි කියලා ඉන්නකොටම කරප්පන් වෙනවා. ඇලර්ජික් වෙනවා. එතකොට සත්‍ය පිටන්නත් බෑ. ඒක පස්සේ විපස්සනා කරන්නත් බෑ. ඉතින් පරියන්කයට ගිහිල්ලා ආනාපානේ කොච්චර කළත් මැස්සෙක් වහනකොට යොක්කොම ඉවරයි. එහෙම නැත්නම් වෙන මොකද හරි ආනාපාන හොඳ ලකුණක් ආවම ඔක්කොම ඉවරයි. නිසා අපි මේ ආනාපාන යන ගමන් මේ මතුවෙන දුක් වේදනා, සුඛ වේදනා, ද්වේෂ වේදනා, ආදර වේදනා සියරතම එකම හැන්දෙන් බෙදන්න ඕනේ. එකම සතියෙන් කටයුතු කරනකොට මේ අෂ්ටලෝක ධර්මයේ විශේෂ කම්පාණ වීම පිළිබඳ පළවෙනි පාඩමයි. මේකයි අත්‍තරම අන්තිම පාඩමක් වෙන්නේ. එතකොට තමයි තේරෙන්න පටන් ගන්නවා අනේ අපි මනුස්ස ජීවිතයක් ලැබුවේ කියන වටිනාකම. මොකද වෙන කිසි භාවයක අපිට මේක කරගන්න බෑ. නමුත් සතියේ මේ දේ බැලුවේ නැත්තම් වෙන ක්‍රමයක් ඇත්තෙත් නැහැ. ඒ මොකද හුඟක් වෙලාවට මම දැකලා තියෙන සතිය වෙනුවට මේ විකල්පයක් වශයෙන් පාවිච්චි කරන බව එකම චෛතසිකයක් තියෙනවා ඒකට සමාධිය කියන්න පුළුවන්. ඒ සමාධිය ගන්නත් බෑ සතිය නැතුව. නිසා සතියමයි ඒ නිසා සතිය සහ අප්‍රමාදය අතර සර්වචනසේ පුදුමාකාර සමීපතාව පෙන්වලා තියෙනවා අතුවවනම් කෙලිම පිළිගන්නවා සතිය කියන්නේ සමාධිය අප්‍රමාදය කිය සෝදානසේ අන්තිම බුද්ධ වචනේ අප්‍රමාදේන භික්ඛවේ සම්පාදේත. එනිසා අපි අප්‍රමාද වෙන්න ඕනේ තරහ ඇවිල්ලා පාළුගේ වලම් බින්දලා වගේ අපේ සංසාර විනාශ කරන ගියාට පස්සේ නිකට අල්ලේ තියාගෙන අනේ අනිච්චන් කියන නෙවෙයි එන්නකොටම හරියට සාදරව ප්‍රධාන අමුත්තයන්කම් ඉතිච්චලා බලා ඉන්නේ උත්සව සංවිධායකෙක් වාගේ එන්නකම්ම ඉඳලා අල්ලාගත්තොත් ඔය යකා ඔය කියන තරම්ම කලු නෑ විශේෂයෙන් මේක දකින්න පුළුවන් වෙන්නේ කෙලස් ධර්ම සම්බන්ධයෙන්. මම හිතන මේ ටික මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් ප්‍රමාණවත් වෙයි ඊළඟ ප්‍රශ්නයක් අනාසරය සතිය ගැනමයි තියෙන්නේ. අත්‍යවශ්‍ය ඉදිනවා කටයුතු කිරීමේදී සතිය පවත්වා ගැනීමට උපකාර වන කර්ම මොනවාද? ඉදිනවා කටයුතු වල සතිය ප්‍රාර්ථනාවේදී සෑම ක්‍රියාවක්ම එදා අනුක්‍රියාවට වඩා සත්‍ය ප්‍රවෘත්ති උතුද නැතොත් එක්ක්‍රියාවක් ලෙස සත්‍ය ප්‍රවෘත්ති උතුද උදාහරණයක් දීලා තිනවා තෝපානේ කිරීමේදී තෝපෝස්ත ඇල්ලීම කෝප්පෝ සවීම කටේ බැදීම ආදී සියලුම අනුක්‍රියා බලු උතුද නැතොත් තෝපානේ කිරීමට එක්ක්‍රියාවක් ලෙසගෙන සත්‍ය ප්‍රවෘත්තිම මෙහෙම කිරීම සංවේදේ වෙන්නේ හොඳට පොත් කියවලා තියෙනවා වගේ අර බොහොම වටින ප්‍රශ්නයක් යන්නේ විශේෂයෙන්ම සභාවට බොහොම වටිනා වෙනවා මේක මට දෙවෙනි කොටස තමයි හොඳට මතක තියෙන්නේ මේකට මෙන්න මේ විදිහට කියනවා ඇත්තටම මේ තාක්ෂණික වලට හරියට මේ ප්‍රශ්නේ අර මේ උත්තර දුන්නේ නැත්නම් මුගක් වෙලාට මේ විකල්ප දෙකම කොයි එකද හරි කියලා හිත කලකොල වෙන්න ඉඩ තියෙනවා ඒක සාධාරණයි උදාහරණයක් වශයෙන් මතක් කරනවා අපි පරියන්කේ ඉඳලා අත තුනෝම දැන් එක්ක වේදනාවක් නිසා මොනවා හරි බාහිර කාරණා නිසා අපි නැගිටින්න හදනවා. ඒ නැගිටින්න හදනකොට කොහොම හරි පෙරපිනකට හරි මතක් වුණොත් මට ගුරුවරයා කියලා තියෙන්නේ මේ වගේ ඉරියව් මාරු කරනකොට සතිමත් වෙන්නේ කියලා. මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ සිට නැගිටීම දක්වා ඉරියව් මෙනෙහි කරන වෙලාවක මේ සතිය පිළිබඳව දක්ෂම ගුරුවරු කියන්නේ මුළු ක්‍රියාවලියම නැගිටිනවා නැගිටිනවා නැගිටිනවා කියලා මෙනෙහි කරන්නේ කියලා. අපි නැගිටිනකොට එක කකුලක් ඉදිරියට ගන්නවා ධන හිසට බර දෙනවා එක්ක අනික් අත තියලා නැගිටිනවා ඒකේ වැඩ රාජ කාලේ ගොඩාක් තියෙනවා මේ සේරම මෙනෙහි කරමින් සතිය පිටවන්න ගත්තොත් ඒ අර හිත දුර්වල වෙලා තියෙන වෙලාවේ කොහොමඩක් අසතිය හිටින්නේ මොකද එතකොට පරියන්කේ වැඩ ඉවරයි නැගිටින්න කම්මැලි වෙලා තියෙනවා ඒ වෙලාවේදී අපි පූර්ණ වශයෙන් මුළු ක්‍රියාවම අල්ලගන්න හදන්නේ ඉඳගෙන ඉන්න මනුස්සයා නැගිටිනවා. ඒ නිසා ඉඳගෙන ඉන්න ඉරියව්ව ඉඳලා නැගිටින්න පටන් ගන්න තැන ඉඳලා නැගිටලා ඉවර වෙනකම්ම නැගිටිනවා නැගිටිනවා නැගිටිනවා කියලා පටන් ගන්නවා. නැත්නම් අපි සාමාන්‍ය සක්මනේදී විපස්සනා යෝගාවචරයේදී මේ <clears throat> උපදේශ තමයි ඉස්ලාම සතිය පිටලා නැතුව නැත්නම් අපි සමාහිත මනසකින් නැතුව විපස්සනා මේ සක්මන ගියාට පස්සේ ඉස්ලාම මුළු පියවරම වම වශයෙන් තමයි මෙනෙහි කරන්නේ. ඒකට හිත ගියා. ඒක හිත යහ දුන්නා. ඒකත් එක්ක ඒක එකට යනවා නම් පමණක් මූලික කර්ම හොඳට යාදීලා මේ වෙලා තියෙනවා නම් පමණක් හිතට ඒකත් එක්ක ගනුදෙනුවක් කරන්න වගේ එක පියවර දෙකට මෙනෙහි කරනවා. ඔසවනවා, සබනවා. ඊට පස්සේ ඒක හොඳට පදම් වෙන්න හදනවා. සිද්ධි වෙන්න හදනවා. ඊට පස්සේ තමයි ඔසවනවා, යවනවා, සබනවා කියන්නේ. ඒ නිසා අපි ඉස්සල්ලාම කරන්න ඕනේ මේ මුළු අරමුණම එකක් වශයෙන් අල්ල මෙනෙහි කරනවා. මෙහෙම දවස් ගාණක් කරනකොට ඉබේම තමයි තේරෙන්න පටන් ගන්නවා මෙතන ක්‍රියාවක් මේ තියෙන ක්‍රියාවලියක් බව ඒක වැටහෙන්න දෙනවා මිස ඒ વિશે හිත වෙහෙස කරවන්න ගියොත් කොහොමද සතිය පිටවන්නේ නැතුණා ඒ නිසා මේ ප්‍රශ්නේ මේ විදිහටම අහන්න ඕනේ මේ විදිහට උත්තර දෙන්න ඒ නිසා මම හිතනවා කොහොම හරි සත්‍යයෙන් එක්ක ගුරුවරයා කියපු දෙයක් නිසා හෝ පුතක් පතකින් බලලා හරි නැත්නම් හොඳට Tamange නිරීක්ෂණ ශක්තිය තුණු කෙනෙක්ගේ ප්‍රශ්නයක් ඒ නිසා මේක මේ මහසි භාවනා ක්‍රමයේ කරලා කමඨහන් දෙන ගුරුවරුන්ට කියලා දෙනවා. පටන් ගන්නෙදී යෝගාවචරය සවිස්තර මෙනෙහි කිරීමට යොමු කරන්න යන්න එපා. මුළු වැඩේම එකක් විදිහට මෙනෙහි කරන්න. මෙනෙහි කිරීම සාර්ථක වෙන්න වෙන්න ඒකේ කොටස් වශයෙන් කැඩිලා පේන එක සතිය දිනු වෙච්ච හිතේ ඇති වෙන තත්ත්වයක්. අත්තම මේ විපස්සනාට හැරෙනකොට මේ ඝන විනිභෝගය කියන එහෙම නැත්නම් මේ සම්තති ඝණය කියන එක කඩලා පෙන්වන එකට ඒක දෙවෙනි පියවර. ඉස්සල්ලාම අවශ්‍ය කරලා තියෙන්නේ මුළු අරමුණම කොටු කරගන්න එක. අල්ලගන්න එක. ඒක නිසා මේ ප්‍රශ්නෙට උත්තරේ කියන්න තියෙන්නේ තියවීමේ වැඩ පිළිවෙලකදී ආ පරීක්ෂා කරනවනම් හිතට වෙන් කරලා දැනගන්න අරින්න. නමුත් අපි මෙනෙහි කිරීමක් කරනවා නම් මානසික ආයයක් විදවනවා නම් අපි තේරෙනවා කියන එක විතරයි ගන්න. ඒක රූපෙට ආතියවනවා කැටෙනවා, තොලේ හැපෙනවා, ඒ මීරි රස හෝ අමීරි රස වැටෙනවා. ඒ සියරම ඔක්කොම තේ බීම කියන ධර්මය අර තමයි මෙනේ කරන්නේ. යම් දවසක තමයි තේරෙන්න පටන් අරගනි මේක හුඟක් කල පුරුදු කරාට පස්සේ මේක ඇතුලේ ගොඩාක් විස්තරයි. එතකොට නම් ක්‍රම දෙකම හොඳයි. විස්තර වශයෙන් බලන එක හොඳයි මෙනෙහි කරන්න ඕනකමකුත් නැති තත්යකට එන. හිත විසින්ම මෙනෙහි කිරීම සවිස්තර කරන්න පටන් ගන්නවා. නමුත් මට මේ කතා කරන නිසා මුල් කොටස නැවත මතක් කරලා දෙනවා. ප්‍රශ්නේ මුල් කොටස. ඉතත් ඇත්තට මූල ධර්ම වශයෙන් සහ ඒකලා ලබන අත්දැකීම් පැත්තෙන් දෙපැත්තකින් උත්තර දෙන්න පුළුවන්. මූල ධර්ම වශයෙන් කියනවා නම් සතිචෛතසිකයේ පදත්තානේ. සතිචෛතසිකයේ මොකක් මතින්ද නැගී හිටින්නේ කියන එකෙන් තමයි මූල ධර්ම උත්තර දෙන්නේ. සතිය පෙන්වන්නේ ලක්ෂණයේ වශයෙන් අපි ලාපන ලක්කන පොලාපණින් නැති ගතිය. වෙනදී කියන කිඳා බයින ගතිය. එතකොට ඒක ඇති වෙච්චි හිතේ ඇති වෙන මේක ඇත මේ අපි හිතට වැදුනට පස්සේ හිතට කරදෙන උදව් උපකාරය තමයි විෂයාභිමුඛ භාව පච්චපට්ඨාන. අනේ අසම්මෝස රස. මම මේ ඉන්නේ කිම්බෙන වාරේද හැකින වාරේද කියලා කලකුල කරන්නේ නැහැ. ආස්වාස වාරේද ප්‍රස්වාස වාරේද කියලා පටලවිල්ලක් නැහැ. කවුරුද ගායතු කියන්නේ දකුණ කයද කියලා සක්මනේ අටලයිලක් න හොඳට මේන මේ දෙක මේ දෙක තමයි ලක්ෂණ රස දෙක තියෙනවා ඊට පුච්චපට්ඨාන චිර සංඥා ප්‍රපදත්තානේ චිර සංඥා පදත්තාන කියනවා මේ ටික ඔක්කොම මේ ආචාර්යවරුන් විසින් ගොඩනගන ආචාර්ය මත නමුත් මේ ප්‍රශ්නවලදී සමහර වෙලාවට බොහොම ප්‍රයෝජනවත් වෙනවා මොකද ඒවයිදී ඒ අවුරුදු ගානක් පැවතිච්ච දැනුම සම්මාකාරයකට පාලි භාෂාවේ ගුණයක් තියෙනවා චිර සංඥා පදත්තාන කියලා කියන්නේ සමහර අපි ඉස්සලා ගත්ත මේ ප්‍රශ්නේ දෙවෙනි කොටස ගත්තොත් අපි තේබනවා ඒ තේබන වෙලාවේදී ඒ අපේ හිත සතියට ලංවන්න දැන් තේවීම සතියෙන් කරන්න ඕන නම් හොඳම වැඩේ තමයි අපි තේබන බවට සංඥාව තහවුරු කරන්න ඕනේ. හිත වෙන දේවල් කල්පනා කරන්න දෙන්නේ නැතුව, මොනවාක් අහන්න දෙන්නේ නැතුව කයපුරා විශ්ේ යන දෙ නැතුව හිතින් මෙනෙහි කිරීමක් කරනවා ඒ මොනවා ඒ මොනවා ඒ මොනවා ඒ මොනවා කියන. ඒකින් කියන්න හදන්නේ ඒ කරන වැඩේට අනුව සංඥාවත් හදලා දෙන එක. මේක සම්වචනාංශයෙන් පෙන්වන්නේ ඇතෙකුගේ ගෙල වාගේ තියෙනවනේ. කඳ කොයි පැත්තටද ඔළුව ඔය පැත්තට තියෙනවා. ක්‍රමයදා කිව්වාගේ මහසෝරගේ බෙල්ල වගේ කඳ එක පැත්තකට ඔළුව එක පැත්තකට තියෙනොත් අපි තේරෙනාට මොකද කල්පනාව කොහෙද? එහෙම නැත්නම් රේඩියෝ එක අහනවා. පත්තරේ බලනවා. අනවාදකාරී දෙක තුන. ඉතින් ඒකකොට අපි දන්නේ ඒකේ රසේවත් ඒ වැඩ පිළිවෙල මුලමදාක දන්නේ නැහැ. ඒ නිසා අපි අනෙක් වැඩ බහා කපනා වගේම මුළු මනසින්ම ජීවීම දිහාවට යොමු කරවීමක් සඳහා මෙනෙහි කිරීම මෙතෙන්දි කියනවා සල්ලක්ෂණය කියන පාලි වචනේ කියනවා මේ කරන වැඩේට නැත්නම් කඳ දිහාට ඔළුව හරවනවා වගේ. නාමස්කන්ධේ වැඩ කරන දිහාට රූපස්කන්ධය වෙන් කරනවා. රූපස්කන්ධය වැඩ කරන දිහාට නාමස්කන්ධය යොමු කරගෙන පිනිස කරන වැඩේ මෙනෙහි කරනවා. නම් කරනවා කියලා කියනවා මෙනෙහි කරනවා කියනවා සලකුණු කරනවා කියලා කියනවා. මේක බොහෝමත්ම සුලභ ක්‍රමයක් විපස්සනාවේදී. එකක් තමයි ඒක තිර සංඥා පදත්තාන අනිත් එක තමයි කාය ආදී සතර සතිපට්ඨාන පදත්තාන කියනවා ස්ථිරසාර සතියක් ඇති වෙන්න නම් ඊට ඉස්සෙල්ලා වැරදි වැරදි කියන සතිය තමයි ඒකට උදව් උපකාර වෙන්නේ. ඒ නිසා මුල් මුල් අවස්ථාවල අපි යනකොට යන බව දැනගන්න උත්සාහ කරන නමුත් හරියන්නේ නැහැ. කෑම කනකොට කෑම කන බව දැනගන්න උත්සාහ කරනවා මුළු වැඩ පිළිවෙලේ එක චිත්තක්ෂණයක් දෙකක් ඉන්නවා අනිත් අංග වල හිත මේ වල්මත් වෙනවා. ඇසිගිරි ඇසිගිරි කරනකොට ඒක කරන්න හිතනවා. නමුත් yaadෙන්නේ නැහැ. ඒක කරගෙන කරගෙන යනකොට සමහර විදක දහස්වර උත්සාහ කරපු නිසා ඔය කියන වැඩ කීපෙදී සමහර ඒවාට හොඳට සතිය පිටන ගතියක් එනවා. ආන්නේ හොඳට සතිය පිටන ගතියදී චිත්තක්ෂණ දෙක තුනක්වත් හිටන ගතිය තියෙනවා නම් අනිත් දවසේ ඉතින් අපිට කරන් තියෙන්නේ ඒක චිත්තක්ෂණ හතරක් පහක් බවට පත් වීමට ඉතාමත් මේකට අවශ්‍ය කරන පරිසර සාධක සම්සලා දෙන එකයි. පහසු තැනින් පටන් ගැනීම තමයි සතිය පිළිබඳව කරන්නේ. එකම ක්‍රමය මොකද සතිය ඉතාමත්ම කුල ඇති පසුබහන තුරු සත්‍යාශීලී චෛතසිකයක්. ඒ චෛතසිකේ බලපෑම වලින් කරන්නත් බෑ. හැබැයි පිළිතුව ගත්තොත් අමතක වෙන්නේ නැහැ. මකන්නත් බෑ. ඒ නිසා දවස පුරාම කරන වැඩවලදී තමන්ගේ සතිය පිළිහිටන්න කිච්චුම ආසන්න වැඩේ පුළුවන්තර මෙනෙහි කිරීමේ ක්‍රමයේ යෙදුවොත් ආසන්න කාරණා වශයෙන් නැත්නම් ස්ථිර සංඥාවක් ඇති කිරීමක් වශයෙන් අහුවෙන්දත් ඒ වැඩේ කරනකොට පොඩි සූදානමක් සම්පත්තාරයෙන් වල්මත් වීම අඩුව හිතින්න පුළුවන්. ඒක නිසා අපි ඔය ඥානාරාම සාංශේ නිතරම මතක් කළේ තමන්ගේ එදිනෙදා වැඩ එකම චර්යාවකට පුරුදු කරන්නේ කියලා. විශේෂම නාගරික වාසිනේක සිද්ධ වෙනවනේ. ඒ දවසේ මේ වෙලාවට නැගිටින්න ඕනේ මේ වෙලාවට මේ දේ කරන්න ඕනේ කියලා ආන්නේ චර්යාව හොඳට පිළිපදගත්තට පස්සේ ඒකෙන් තමන්ට අනුන්ගේ බාධාවක් නැතුව තමන්ගේ අනුන්ට බාධාවක් වෙන්නේ නැතුව පුද්ගලිකව කරන වැඩ තියෙනවා. ආන්නේ බුද්ධියක වැඩකදී තමයි අපිට පුළුවන් වෙන්නේ නැවතිල්ලේ පුළුවන් නම් මෙනෙහි කරලා නැත්තම් කලින්ම අදිස්ථාන කරගන්නවා මම අසවල් වැඩේ කරනකොට සත්‍යමත් වෙනවා කිය. ආරණේම දෙක තුනක් තවදකට යොදා ගත්තොත් ඒකත් චිත්තක්ෂණ ගානේ වැඩි කරන්න බලන පහු වෙනකොට ආසන්නයේ කියලා ඒ වගේ පුංචි පුංචි වැඩ ටික ටික ටික ටික සතියට යට කරන්න පුළුවන්. මේක තමයි අපිට කියලා දෙන්න පුළුවන් මේ එහෙම නැතුව යම් කිසි කෙනෙකුට පුළුවන් නම් හරියට භාවනාවට ගිහිල්ලා ආනාපාන සති, බුද්ධානුස්සති, වරණානුස්සති ආදී මේ සති කියන අනුස්සති වලට වැටෙන මොනම භාවනා ක්‍රමයක් ගත්තත් ඒකදී කරන්නේ එකම අරමුණක් අරගෙන හේතම හිත යොදවමින් මෙනෙහි කරමින් සතිය පිටවන්නේ. ඉතින් අර එදිනදා වැඩවලට කියන කොටස ප්‍රශ්නේ වල තියෙන නිසා මේක අපිට උත්තරයක් වශයෙන් ගන්න බෑ. නමුත් කෙරෙන්නේ නම් ඒකම තමයි. ඒකදී අපි ඇස් දෙකෙන් එන සංඥා වහන කණෙන්, නාසයෙන්, දිවෙන් ඔක්කොම වහලා කායගත සති කියන කායත සම්බන්ධ ආස්වාද ප්‍රසආස හෝ සක්තම් පිළිව ගන්න. එහෙම නැත්නම් සමතරමලක් වෙන බුදුරජාණන් වහන්සේගේ ගුණ. එහෙම නැත්නම් මරණානුස්සතිය, දේවතානුස්සතිය, ඡාගානුස්සතිය ආදී හිමනවරයක් කරන ඒ අනුවම සතිය පිටවනවා. ඉතින් මේක එක එකන එක එකන එක එක පැතිවලින් තමයි මේකට බැසගන්නේ. ඒ නිසා ස්ථිර සාර්ථකමක් නැහැ. අර භාවනා මධ්‍යස්ථානයකට ගියොත් නම් ප්‍රධාන වශයෙන් ආනාපාන සතිය, ඒ වගේම සක්මන් භාවනාව, ආනාපාන සතිය කාමත් අපි ඉන්ටෙන්සිව් මෙතඩ් එකක් විදිහට, සක්මන් භාවනාව semi ඉන්ටෙන්සිව් මෙතඩ් එකක් විදිහට, එදිනදා වැඩවලට කරන එක එක්ස්ටෙන්සිව් මෙතඩ් එකක් විදිහට පීසනවා. සතිය විදිහට උත්සාහ කරනවා. නමුත් අර ඉතාමත්ම ඉන්ටෙන්සිව් දැඩි සත්කාර කියලා ඉංග්‍රීසි සිංහලට දාන නමුත් ඒ වගේ පිළිමෙති ගලපෙන්නේ මෙහෙම සතිය පිටුම සාර්ථක වෙනවා වැඩි නමුත් මේ සතිය yaadෙන්නේ ඒ පරියන්කින් ගලවිච්චා මේතරින් ගලවිච්චා බොනිෆට මැකෙනවා ඊට වැඩි yaadන ගැටයක් තියෙනවා පිටව ගත්තොත් පරිසර යන ගැටයක් තියෙනවා සක්මණේදී සුඛා කරුවතාවසේ දේශනා කරලා තියෙනවා සංකමනාදී ගතෝ සමාධි චිරත්තිතිකෝ හෝති සක්මනේ යම් සමාධියක් ඇති වුණා නම් ඊට ඉස්සෙල්ලා සතිය ඇතිලා තියෙනවා. ඒ සතිය yaadෙනවා. එදිනෙදා වැඩවලදී යම් තාක් පොඩිත්තක් හෝ සතියක් ඇති කරොත් ඒක නම් බොහෝමත්ම yaadෙනවා. මොකද ඒක ඇති වෙන්නේ බොහෝ දුෂ්කරතාවයක. සරා විසින්ම ආයසින් උපයන ලද්දා. ඒ වගේම තමයි ලොකු වෙනසක් තිගැස්මක් එනවා ඒකට. හා සම දැන් මෙතන. ඒ නිසා ඉඳපු ගමන් තමයි තමයි හම්බ වෙනවා මහපාරේ. ඉඳපු ගමන් කුස්සියේදී හම්බ වෙනවා. ඉඳලා වැසිකිළියේදී හම්බ වෙනවා. මොකද එතකන් අපි සම්පූර්ණ අපිත් එක්ක නෙවෙයි ඉන්නේ. අර ඇත්තමයි කියන කොහොමද බලනවා ඇත්තේ. මේ ඇත්ත කොහොමද? අපි ඉන්නේ අනුන්ගේ ඇස්වලනේ. කවදාකවත් අපි අපිත් එක්ක නැහැ. සතිය පිටුපුවාම ඉඳපු ගමන් ගැස්සිලක පාරට මම දැන් මෙතන කියලා හිටියෝ. ඒ බටේර මේ මානසික විද්‍යාවේ උගන්වනවා අපි දෙන්නේ වීඩියෝ එකදී හම්බෙච්චාම මොකද වෙන්නේ කියලා. එකක් කියනවා මෙතන 6 දිනක් පැවෙනවා. මම කවදාකවත් කරසිනා මගේ ප්‍රകൃතියේ මේ හම්බෙච්ච කෙනාට වෙනවද මම පුම්බනවාමයි. මම නම් මේමයි මම නම් දන් දෙනවා අරකයි මේකයි කියලා ප්‍රතිපුරා දේව පටන් ගන්නවා. ඒත් අරමිනියා දන්නවා ඔබ කොයි පදේ ගාවත් උඹ කවුද කියලා මම දන්නවනේ කියලා. මෙයා කරන්නේම අපිට වැඩි පුංචි චිත්‍රූපයක් තමයි මවන්නේ. මොකද යාමවලේකවත් මමවන්ට හදන එකවත් නෙවෙයි සත්‍ය මේ දෙකටම වැඩි වෙනස්. ඒ නිසා මා තුළ චිත්ත රෝග තුනකට හැවනලි හැදෙනවා. මම මේ මිනිස්සයා දිහා බලනකොට මේ මිනිස්සයා කරන්න හදන්නේ <clears throat> මම ඇවිල්ලා මෙහෙමයි කියලා එයාගේ පුරාජීරු කියනවාට මම කවදාකවත් ඒ පුද්ගලයා ඒ තරම් උසස් තලයකට යන්න කැමති නැහැ බලන්නේ මේ මාසකේ දුර්ලභමයි. නමුත් මේ මාසකේ ප්‍රകൃතිය මේ දෙකම නෙවෙයි. ඉතින් ඒක නිසා දෙන්නේ වීදික හම්බෙච්චාම මේ ඉමේජස් හයක් කරලා අපි කතා කරපුවාම කොයි එකක් කොයි එකකට කතා කරනවද කියලා අහනවා. ඒක වෙලා අපි කියලා ඇත්තටම අර හම්බුණා කතා කරා සංඛාදාකත් කොමියුනිකේෂන් එකක් වෙන්නේ. ඒ මොකද මම දැන් මෙතන දෙන්නම නැහැ. ඒකයි කියන්නේ කතා කරන්න පටන් ගත්තාම තියෙන මම දැන් මෙතනත් නැති වෙනවා. ඒක කතාව කවදාකවත් අපිට බෑ. ඇත්ත ඇති ඇතියෙන් කරන්න. අපි කතාවේදී හැම වෙලාවෙම අතිශෝක්තිය යොදවනවා. පුළුවන් එක වචනයක් වෙන් කළ බලන්න අපි මේ ස්ට්‍රෙස් කරන්නේ නැති වචන කියෝගේ හැමදේම අපි අවධාරණය කරන්න අවධාරණය කියන්නේම අන්දනවා කියන එක. අවධාරණය කරනවා කියන්නේම නැති බරක් ඒකට දෙන්න හදනවා. ඒක නිසා අපි හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕනේ පුළුවන්තරම් කෙටියෙන් කාරණාව කියනවනම් අපිට අර කියන ඒ අතිශෝක්තියට යන ගතිය හුඟක් අඩු වෙනවා. ඉතින් අතිශෝක්තිය කියන්නේ බොරුවේ මල්ලි කියලා. එච්චරම බරපතල අකුසලයක් නෙවෙයි. නමුත් ඒක අපි ඇබ්බැහියක් කියන දැන. ඇබ්බැහියක් කියන්නේ කාරණාවලේ වැදගත් වෙන්නේ ඒ කියන ක්‍රමේ ඉදිරිපත් කිරීම. මේ වගේ දේවල් තමයි මේ තොරතුරු තාක්ෂණය කියන්නේ. මේක තමයි ලොකුම ව්‍යාපාරය අද ලෝකේ තියෙන්නේ. information technology. ලෝකේ සත්‍යයට නෙවෙයි නිවුස් කියවන්නේ. ඒ ඒ මාධ්‍ය වලට කියන්න ඕන දේවල් කියන ඒගොල්ලන්ට ඕනේ ආඳුපත් කරනවා. ආව බැරි උනේ මා ජනමාධ්‍යයට ඉස්ත්‍රියව පුරුෂයෙක් කරන එක විතරයි. අනිත් සේරම කරලා තියෙනවා. එමුකද ඒකේ බයක් ලැජ්ජාවක් කිසිසේත් නැහැ ජනමාධ්‍යයට. මොකද මේ ජනමාධ්‍ය කාර්ය වෙනවා කියලා. කිසිම බයක් ලැජ්ජාවක් නැති ධර්මයේ. ඒ මොකද හේතුව අපි හරි කැමැති අර කවුරු හරි පුම්බනකට අපි පුම්බලා තියාගන්න නානා ප්‍රකරණේ හොඳට දන්නවා පැහැදිලිවම මේ වෙළඳ ව්‍යාපාර සඳහා කරන මේ ඇඩ්වර්ටයිස්මන්ට්ස් පොඩ්ඩක් බලන්න. කවදාක සත්‍ය වෙන්න නැතුව හොඳ තුමක දන්නවනේ. ඒ නිසා මේ චිත්‍රෙන් ඉඳලා කොළඹට යන පාර දිහා ලංකාවේ නෝර බලන්න ගියාම අඟ දිගට ගහලා තියෙන සෑම වෙළඳ ගැනීමක් මොන්න තරම් පුම්බා දැක්වීමක්ද කරන්නේ. ඒකට අපි කොච්චරක් ඒගොල්ලෝ වෙළඳ නිෂ්පාදනයට 130ක් විතර කපනවද? මේක අපි තුල සිද්ධ වෙනවා. ඒ නිසා අපි නිතරම මතක තියාගන්න ඕනේ මේ සතිය පිළිටවන්න පටන් ගත්තාම මේ වචීද්්වාරයේ විතක්ක ਵਿਚාර දෙක පිළිබඳව අවධානය යොමාම ජීවෙන පටන් අර ගන්නවා මේ වචනයක් බිඳින්ට ඉස්සලා අපේ හිතේ කෙලස් කොච්චරක් කැකෑරලා කැකෑරලා කැකෑරලා අපින් කියන මේ සක්කාය දිට්ඨිය ආදී කෙලස් වලින් ගඳ ගැසිලා එන්නම ඊටෙන් ඒක නිසා මේ ඔය යේසුස් ක්‍රිස්තුස් ආදී කතාවක් කියලා කියනවා ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේට කියලා කියනවා මේ ආද්‍ය ගෝධන කෑම කෑවේ නැත්නම් ඒක ඒ පරණ තෙස්තමේන්තු වල වැරද්දක් ඒ නිසා අඩු ගන්න වතුර නැත්නම් හැලිවල හරි කවන්න අත පියාගෙන කෑම කන්දී කියලා. එතකොට යේසුස් වහන්සේ කිව්වලු දැනගනින් ඒ කටින් ඇතුළට එන එක නෙවෙයි කවදාවත් ඉස්සෙන කටින් පිට වෙන එක. කියලා කටින් පිට වෙන දේවල් නෙවෙයි කියලා. ඒ නිසා හරියට පරිසම් වෙන්න ඕනේ මේ විපස්සනාට ගියාට පස්සේ එකක් තමයි ඒක ප්‍රධානම අකුසල් ద్వාරයක්. අනිත් එක තමයි ඒකේ කලබල වෙන තාක්කල් අර සතියට එන්න තියෙන ඊට අඩුයි. ඇත්තටම මම මුලින්ම සතිය පිටියේ මේ අහන ප්‍රශ්නේ මම අත්මට උගන්වපු අපේ ඔය ශාස්ත්‍රී ධම්මික ස්වාමීන් වහන්සේට අපේලා අදුවක් හවදාවත් අහුම්කම් දෙනකොට හෝ Taman කතා කරන වෙලාවට ආධුනිකයා සතිය පිටවන්න යන්න එපයි කියලා ඒක කවදාකවත් බලාපොරොත්තු කියන්න බෑ. ඒ තරම්ම අපේ හිත දෙඩි වේගයකට වැඩි වෙනවා විතක්ක විභාරය කියලා මෙන්න මේකට දෙයන්න පේන්නේ. දෙයන්නේ දිබ්බ සක්කොට අහුවෙන්නේ අපේ හිතේ වේග කැවෙන හැටි යම් කිසි අදහසක් ප්‍රකාශ කරන්න කලින්. ඒකවල දෙවියන් ආශය ගන්නවා මෙයා යන්න හදන්නේ මෙන්න මේ පාරේ කියලා. සත්‍ය පිටවන්නේ යනකොට ඒ පුද්ගලයා එන්නේ එන්නේ එන්නේ නිසද්ද පුද්ගලයා පාටපත් වෙනවා මේකට බුදුරජාණන් වහන්සේට කියන්නේ මුනි මියුට් කියන වචනේ කතා කරන්නේ මොකද ඒ තරම අමාරුයි මේ කතාව පවත්නකොට තමන්ගේ මේ විඥාන ස්රෝතේ වැඩ පිළිවෙල දැක ගන්න. වෙන විදිහකට කියනවා නම් අපිට මම එදත් කිව්වා වගේ ජෙනරේටරයක් හරි කාර්ය කැන්ජිමක් හරි ඒකේ තියෙන පිට ආවරණය අයින් කරපුවා අපිට පේන මොන තරම් වේගෙන්ද වැඩ කරන්නේ කියලා. යම් කිසි කෙනෙකුට ඒක වැඩ කරන ඒකේ තියෙන ලීවර ප්‍රදේශය, ඒකේ තියෙන ඒ දතිරෝධ ඒව ටික බලා ගන්න කවදාකවත් ওই වේගයේ තියෙද්දී ඒ යාන්ත්‍රික විද්‍යාව අදාරන්න බෑ. ඒ යන්ත්‍රේ වේග අඩු කරන්න වෙනවා. සමාජයට සම්පූර්ණයෙන් නැතර කරන්න වෙනවා. තම සර්වඥාන්සේ පෙළලා කියන ක්‍රමයේ උනාදිකන සම්පූර්ණයෙන්ම නැතර කරන දවසේ 100%ක්ම රහත් වෙන ක්‍රමයටත් සර්වඥාන්සේ සමශීෂී රහත් භාවය කියලා කියනවා. මරණ මොහොතේ එන මරණ වේදනාව මත රහත් වෙලා කියනවා අපේ ශාසනයේ දෙතුන් නමක් හේම වෙලා කියනවා. නමුත් සර්වඥාන්සේ අනිත් අයට පෙන්නලා දෙන්නේ වේගය අඩු කිරීම තුළින් පමණයි. මේ අන්තරේ ඒ තරම්ම වේගයෙන් වැඩ කරන සතිය පිටවල අමාරුයි ඒසා පුළුවන් තරම් නැවතිල්ල කරන්න. ඒ නැවතිල්ල කරන ගමන් ඒ කාය ద్వාර වචී ద్వාර කිපෙන වැඩ අතර කරලා වැඩ කරනවා නම් හිත අතාපියෝ විතක්කේ කියන එක ඉබේ වැඩ කරනවා නම් ඒ නන්නතර විතක් වෙනවා වෙනුවට කරන වැඩේ නම කියන්නේ විතක්කේ යොදවන්න කියනවා. තේබුණා තේබුණා තේබුණා යනවා නම් යනවා යනවා යනවා. ගච්ඡන්තෝ වා ගච්ඡාමේති පජානාති. ආන්නේ විදිහට අර හිතේ තියෙන දැනටමත් කුපිත ගති අර මේ කරන වැඩේමනේ කරන්න පටන් ගන්නම දෙක පෑහෙන ගතියක් තියෙනවා. අතාගේ බෙල්ලයි අතාගේ කඳයි එකතු වුණා වගේ කරන කායික වැඩ පිළිවෙල සහ මානසික වැඩ පිළිවෙල සමාන වීමක් වෙනවා මේක තමයි මෙනෙහි කිරීම කියලා කියන්නේ නිසා මේ ප්‍රශ්නෙට මේ උත්තර දෙකක් තියෙන එකක් තමයි මූල ධර්ම උත්තරේ අනිත් එක තමයි ඉදින්දා වැඩ කරනකොට ඒක නිසා මම කැමති මේ සභාවේ ඉන්නවා නම් කවුරු හරි කියන්නේ Taman දැනට සත්‍ය පිටවන්නේ කියලා මේම සාර්ථක වෙච්චි නැත්නම් මේ කණිකට ඇතික බෙදා හදා ගන්න පුළුවන් අත්දැකීම් සීවිලා කියන්න කවුරු හරි ඉන්නවා නම් හරි හොඳයි මොකද මගේ චුකුර තේ අමාරු නිසා අහගෙන ඉන්න පුළුවන් මට. Thank you. මං කියන අර අපේ බුද්ධාස මාත්‍යාගේ අර කැසට් එක තිබිච්ච සතිය පිළිම ස්වාමීන් වහන්සේ තමයි 10 කියලා එක ස්වාමීන් වහන්සේ කෙනෙක් කියලා තියෙන එක ස්වාමීන් වහන්සේ වයසක උඹ වයසක ස්වාමීන් වහන්සේ කෙනෙක් අපවත් වෙනවා කියලා දා ගමේ ප්‍රචාරය වෙලා තියෙනවා. එතකොට ඒක හද මිනිස්සු ඇවිල්ලා කියනවා මේ ස්වාමීන් වහන්සේ දැන් පිරිනවම් පානවා කියලා බලාපොරොත්තු වෙන බලන්න. එතකොට ඉතින් අර ගෝලාවතර ගිහිල්ලා කිව්වලු ඒ හාමුදුරන්ට අන්න දැන් ගමන මිනිස්සුවල ඉන්නවා සයනාත කිරියටාම රටරගේ ආරංචි වෙලා එතකොට යකිවල මම මම රහත් වෙලා නෑ මම මේ මෛත්‍රී විහාරයේ බල්ලකම රහත් වෙන්න ඕනේ කියලා කිව්වා. එතකොට අර බොඩි හාමුදුරුවෝ කිව්වලු එහෙම එහෙමවත් මිනිස්සුන්ටම දැන් අවචරෝ සාමාන්‍ය ගැන සාමාන්‍යයෙන්ම තමයි රහත් වෙන්නේ කියලා. එතකොට එනම් එහෙමනම් මාපඩ නැති කරන්න කියලා ස්වාමීන් වහන්සේ පොඩක් ආංශු ගාලා හිටියේ මම අසනීපෙන් ඉඳලා පොඩ වාඩි කරලා අර එළියහසුට කියලා කාමරෙන් යන්න කියලා. ගිහිල්ලා යනවත් එක්කම වගේ ආපහු කතා කරානේ. එතකොට කිව්වලු ඇයි එහෙම ඉක්මනට එන්න කිව්වේ කියලා. එතකොට කිව්වලු මේ කියපු වැඩේ දැන් හරියයි කිව්වා. ඒ කියන්නේ එච්චර සුළු වෙලාවකින් rahat වෙනවා. ඒකදී සාකච්ඡා කරලා ඔබ උදාහරණ විශාල කාර්යයක් ඔච්චර ඉක්මනට කරේ කොහොමද කියලා. එතකොට අර්ථාංශ කියලා දිනවා ඒක ඒක මට ඔච්චර අමාරු කාර්යයක් වුණේ නෑ කියලාලු අම මහානෝච්ච ගාසෙන්ද ගම වරුදු 40කට වගේ ඉස්සර ඉඳලාම කිසිම ක්‍රියාවක් කරේ නෑ කියලාලු සත්‍ය පිටවන්නේ නැතුව. හැම දෙයක්ම කරේ අපෝස්සන එක හරි තේරෙන එකක් හරි හැම දෙයක්ම කරේ සත්‍යන්නේ. සත්‍ය දිනු වීම තමයි රහත් වෙන්න පොඩි වෙලාවෙන් කරගත්තේ කියලා. ඉතින් ඒක තමයි ඊළඟ උදාහරණ වශයෙන් දෙවියන් සානන්සේ අර අවුරුදු 40ක්ම 40 ගානක්ම හැම ක්‍රියාවක්ම ජීවිතේ මහානාට පස්සේ කරපු හැම ක්‍රියාවක්ම කරලා තියෙන සත්‍යයෙන් විතර අර ස්වයනාස්සේ අර පිරියාවුරුව කාමරෙන් එළියට ගන්න යන අතරතුර බොහොම තත්පර ගානක් ඇතුළත රහත් වෙන්න රහත් වෙන්න පුළුවන් වුණාලු. අර බැරිව ඉස්සර රහත් නොවුනේ අර මෛත්‍රී බුදුහාමුදුරුවෝ දැකලා ඒක පරම ඒක එහෙම අදහසක් නර ඒකේ ප්‍රාර්ථනාවක් තිබිච්ච නිසා. ඉතින් මේ ප්‍රාර්ථනාව ඒලා නැති කරගෙන රහත්ත්වයෙන් තිරණම් පාලා තියෙනවා. ඒක හොඳ ඒක හොඳ සතියට හොඳ උදාහරණයක්. මේ මේ කතාවේ තියෙන රසවත් කුර තමයි මේ ස්වාමීන් වහන්සේ අසනීපෙච්චාම දැන් මට ඉම්ප්‍රෙස් ආච්චාම පුදුමාකාර බෙහෙත් ලැබෙන්න පටන් ගත්තා. ඒ වගේ තමයි මේ ස්වාමීන් වහන්සේ විචාර මුළු ගමම කලවලා තියෙනවා. ගමේ ඉන්න හොඳම සිල්වන්ත ස්වාමීන් වහන්සේ අන්තිමයි කියන. මේ ස්වාමීන් කේන්ද්‍රි ගන්නවලු ගම දෙක වෙන්නේ. අයියේ කේන්ද්‍රි ගන්නවා. අර පොඩි හමුදුර හරි ලැජ්ජයිලු. මොකද ඔක්කොම ලැජ්ජයිලු කිව්වලු මෙච්චර භාවනා කරපුවාම දුර අපි ඉතින් rahat වෙලා කියලා කේන්ද්‍රි ගන්නව නේද කියලා. පොඩි හමුදුර කිව්වලු ස්වාමීන් වහන්සේ මේවා මිනිස්සු ඉතින් මොකද කරන්නේ අමාරුයි කිව්වා. ඊට පස්සේ කිව්වලු ස්වාමීන් වහන්සේ මේ සෙනඟ පුදුමාකාර උපවාසයකට හිතාගෙන තියෙන උපවාස රහතන් වහන්සේ නමක් කියලා. දැන් උපවාස මේ කෑ ගැහුවොත් වෙන්නේ මොකද්ද? අර මිනිස්සු මෙතෙක් කල ඒ සලකපු සලකිල්ල ඒ වගේම මේ මිනිස්සු මේ වහන වෙලා ආරණ්‍ය ගතලා අවුරුදු 70ක් ඉඳලා මේ කිඳිරි ගන්නවනේ දැන් ගමේ මිනිස්සු කොහොමද හිතාගන්නේ භාවනා කරන ප්‍රයෝජන කරපයි කියලා. සමහ විශාල වෙනනේ මේ මේ සෝදපාලුවක් වෙනවා. මුංචාමසෝ කියවලු. ආ එහෙමද කියලා බලලා එහෙම නැත්නම් කවලු මට දැන් නැගිටින්නම් බෑ. ඊළඟට පුළුවන් දෙයක් නම් ඇලේම මාව එහෙම කෙලින් කරලා හිත ගන්නවා ඉඳවන්න. මේක ලියන මෙතන යන්න ඒවල මම අසුරසණක් අහන්න එතකොට එන්නේ කියලා. මේ පොඩි ආවුදෝ බොහොම ආයාසයෙන් මේ ස්වාමීන් වහන්සේ ඇලේ කෙලින් කරලා තියලා කාමරේ ගිහලා දොර වහනවත් එක වගේ අසුරසණක් කරනවා. ඊට පස්සේ ආවට පස්සේ කිව්වලු වහන්සලා ඒ ආපු කරනවා හරි. එතකොට පොඩි ආවුදෝ වණ්ඩත්. ඉතින් ඉක්මනට මේ වැඩේ කරගත්තා. ඊට පස්සේ පොඩි අහමුදුවලු කොහොමද ස්වාමීන් වහන්සේ මේ ඒක එහෙම දැන් පිළිගන්නේ නැති ප්‍රශ්නයක් නෑ. හොඳටම පිළිගන්න. ඉස්සෙල්ලා කියපු එකක් පිළිගන්න, පස්සේ කියපු එකක් පිළිගන්න. ඊට පස්සේ කිව්වලු දැන් හොඳටම ආසන්නයි මේ අපත් වෙන්න ඕන්න මෙන්න. මතක් කළා කියලා මම පැවිදිලා මේ අදහස් ඇති වෙච්ච දවසේ තමයි සත්‍ය කියන වචනේ ආපු දවසේ ඉඳලම පුදුමාකාර විදිහට කරන ක්‍රියා අනුක්‍රියා සේරම ආශාසිරියට කරන්නේ හිටියේ. නමුත් මගේ අදිෂ්ඨාන ශක්තියක් තිබුණා, පණිවිඩයක් තිබුණා. සර්වචනාංශේ නමක් දැකලා සර්වචනාංශේ නමක් යටදී භාවනා කරලා නිවන් දකින්න ඕනේ. ඉතින් මම හිතන්නේ මේ ලංකාවේ සිද්ධියක් මම හිතන්නේ මේ මෛත්‍රී සර්වචනාංශේ දකින්ද ඒ අදිෂ්ඨාන ශක්තිය නිසා මගේ මේ විපස්සනා ඥාන මේරු වෙනවා කියලා. නමුත් මේ ඔබතුමා ඔබහන්සයිල මේ කියපු නිසා ශ්‍රී ලංකාවේ බුද්ධ ශාසනයේ පවතින්න ඕනේ. ඒ නිසා මම මේ අදිෂ්ඨානේ අයින් කරලා මම මේ සත්‍ය පිළිටෙව්වා. වේදනාවමයි සත්‍යද ගත්තේ. ඒ වේදනාව තීව්‍රයි, ඒ වගේම මාරාන්තිකයි, මරණ සමාන වේදනාවක්. ඒක සත්‍ය අරගෙන නිසා බොහොම ඉක්මනට යනවා. ඒ නිසා ඒ ශාන්තිකවලු මෙහෙම තමයි පිරිච්ච කල. ඒ සීල සම්මා සීල සම්පදාය නැත්නම් සීල සමාදානයේ සීල ශික්ෂා පිළිලා තිබුණේ. ඒ සමාධි ශික්ෂාත් පිළිලා තිබුණේ. ඒ ප්‍රඥා ශික්ෂාව පිළිඳ බැරි වුණේ අධිෂ්ඨාන ශක්තිය නිසා. ඒ නිසා මේ නමල පුරුදු වෙන්න ඕනේ. තමන්ගේ හැකියාව සම්පූර්ණයෙන්ම හදාගෙන ඊට පස්සේ තමයි මේ අධිෂ්ඨාන ශක්තිය වැඩ කරන්නේ. එතකොට ඒක හරියට ස්විච් එක දාපු ගමන් වැඩ කරනවා වගේ හරියට සම්බන්ධ වෙන්න හදනයි කියලා ඒ සාංශික පිරිනම් වීම පිරිනම් පෑම සිද්ධ වෙලා තියෙන්නේ අර මිනිස්සු බලාපොරොත්තු වෙච්ච විදියටම රහතන් වහන්සේනමක් ඒක නිසා ඒක ලංකාවේ අතුවා ඉතිහාසයට එකතු වෙලා තියෙනවා. නමුත් මේක නෙවෙයි මේ ඇහුව ප්‍රශ්නේ. ඇහුව ප්‍රශ්නේ මොකද්ද මේ සත්‍ය පිළිබඳව කොහොමද කියන්නේ? මේ කිව්වේ සත්‍ය පිළිබඳව හම් වෙන ප්‍රතිඵලයක්. එහෙම නේද? කවුද ප්‍රශ්නේ ආව එකන? ඒ නිසා ඒ නිසා එයාට උත්තරයක් දෙන්න බෑ වෙන කවුරු හරි. සත්‍ය පිටවන්න කියන තමන් සත්‍ය පිටවන්න ගිහිල්ලා උත්සාහ කරපු අවස්ථා මේ මතක් කරනවා ඒක තමයි මේක සාකච්ඡාවක් බවට පත් වෙන්නේ නැත්නම් මේ ප්‍රශ්න සහ උත්තර කියන පැත්තට විතරයි එන්නේ. කවුරු හරි ඉන්නවද මසුරු නැති කෙනෙක්? ලෝභ නැති කෙනෙක්? මේක ටිකක් මේ වගේ ඒකට මේ කියලා තනවල මේ ප්‍රශ්නේ. කවුරු හරි එයා ලෝභ නැතුව මේ හදා වේදා ගන්න කැමති මේකයි දාන පාවිතාව කියන්නේ. මොකද මේ මේ ව්‍යංජනයි සම්බහලබතුයි යදාන ඇවිල්ලා පාත්‍රේ පුරවන එක නෙවෙයි. රුවන ඕන කෙනෙකුට කරතයි ඒක සම්බිලාටත් කරතයි. එහෙනම් හෝටල් හෝටල් එකට ඕඩර් එක දීපු ගමන් කරතයි. ඒ කියන්නේ මෙතනදි බෙදා වේදා ගන්නවා. මේකේ තියෙන ලොකු මේ දාන චේතනාවක් එහෙම නැත්නම් මේ මේ මසුරු වෙන්නවා. ඒ වගේ කියලා අදිෂ්ඨාන ශක්තිය කියලා ඒක ඇත්තටම ඒ අපේ ලොකු සංච මතක් කරනවා මේ සද්ධාව හතරාකාරයකට විස්තර කරන මම මේ පිටපොට කියන්නේ සද්ධාව හතරාකාරයකට විස්තර කරනවා ප්‍රසාද සද්ධා ඕකප්පල සද්ධා අධිකම සද්ධා ආගම සද්ධා කියලා මේ භාවනා ක්‍රමයට හම් වෙනවා ප්‍රසාද සද්ධාව පටන් ගන්නකොට තියෙන සුපර්ෆිෂල් ෆේත් එක. ඉතින් භාවනා කරන්න පටන් ගත්තාට පස්සේ නාම රූප පරිච්ඡේ ඥාන ආදී භාවනාව දැහැගෙන යනකොට මොකක්ද සද්ධාව කියන මුල් බහකන සද්ධාවක්. ඒක අවසාන වෙනවා අධිගමයේ. ඒක තමයි අපිට මේ හැටියට ඉහළම මේ ශක්තිය මේ කියන සද්ධාවේ යම්කින් ඉහළම. මොකද මේට අමතරව තියෙනවා ආගම සද්ධාව කියලා එකක්. මේ සද්ධාව තමයි බෝසතාණන් වහන්සේලාව තියෙන්නේ. ආභෝසතාන් මාසිකාව උන්වහන්සේ ළඟ ඕන දෙයක් කරන්න පුළුවන් ශක්තිය තියෙනවා. ඒ චිත්ත ශක්තියක වහලා තියෙනවා. අධිෂ්ඨාන ශක්තිය වහලා තියෙනවා. ඒ ශක්තිය නිසා මහබෝසතාණන් වහන්සේට පුළුවන් පොළොවට අත තියලා පොළොව දෙදරවන්න. හපලෝ කම්පා කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා. මොකද ඇසිස් මස්ලේ නම් දීලා කොච්චරද කියලා බුද්ධ වෙනකන් නම් මාර්ග ඥානෙ ලබන්නේ නැහැ. සෝවාන් මාර්ග ඥානෙ ලබන්නේ නිතරම එතෙන් යනකම් යනවා. ආපහු එනවා. ඒ නිසා මේ මහබෝසතාණන් වහන්සේ නමක කියලා අධිෂ්ඨාන ශක්තිය පෘථග්ජනයෙකුට හිතා ගන්න බෑ කියනවා. ඒ මහබෝසතාණන් තාම පෘථග්ජනයි. සමහර තිරසන් ආත්මවල. මේ සීමේක වෙලා එමෙ නමුත් ඒකේ තියෙන ඒ ගැම්ම අර පුරුදු කරලා පුරුදු කරලා ගත්ත ගැම්ම හිතා ගන්න බෑ කියලා කියනවා. ආපලුණ කම්පා කරන්න පුළුවන්. ඉතින් ඒ ඒ හිතෙන් ඇති කරන අධිෂ්ඨාන ශක්තියට ඒ හිතේ ඇති කරන අනිකෝ සියලුම ගුණ තමයි අටයි. ඒ නිසා අපි කියනවා අපිට යම් කිසි කෙනෙකුට මෛත්‍රී කරන්න ඕනේ නම් අපේ දරුවෙකුට හෝ මව්පියට හෝ අපේ හිත ශෝකයෙන් බරිත වෙලා තියෙදි මොනම දෙයක් කොල්ල වැඩක් නැහැ. මේක යන්නේ ඒක නිකන් අලුකොඩකින් ළමලා ගහන්න හදන වගේ විසිරෙනවා. මේක පිටු කරන්න ඕනේ. පිටු කරන්න තමයි පුළුවන් තරම් හිතේ කලස් කරගන්න ඕනේ. ඒකලස් කළා අන්තිමට මේ කලස් වෙච්ච වෙලාවේ තමයි අපිට පුළුවන් මේ අදාළ පුද්ගලයාට මෛත්‍රී කරන්න. එතකොට අදිෂ්ඨාන ශක්තිය මුද්දටම ගණයි. සමාහිත හිතින්. අපි එහෙම නැතුව තමන්ගේ හිත සමාහිත නැතුව හයියෙන් කිව්වටවත් එහෙම නැතුව තමන්ගේ හිතේ හැඟුම් බර ගතිය තිබුණා නම් ඒ අනිෂ්ඨාන වැඩ කරන්නේ නැහැ. ඒ සමාධියෙන් මේ බෑකප් එක දෙන්නේ. එහෙම නැත්නම් උදව් ආදානෙ කෙරෙන්නේ අර හිත එහෙම නෙවෙයි. <clears throat> පුරුදු කරලා කරලා කරලා නමුත් අනිෂ්ඨාන ශක්තිය බලවත්කම නිසා ඥානෙ මෝරන්නේ. මේක වෙනන්නේ කොරහ සහ අන්ධයා දෙන්නගේ කතාවෙන් වෙනන්නේ මේ ඥානීය අන්ධ නමුත් මේ ඇස්පේන නමුත් කොරේ. එතකොට අදිෂ්ඨාන ශක්තිය ඊටම බලවත් ඇස්පේන නැති බුද්ධලේ. ඉතින් මේ දෙන එකතු වුණොත් බලවත් පුරුෂයා වුණත් කොරා නැගගත්තොත් කොරාට පුළුවන් කියන්නේ ඔතන වලක් තියලා යන්න එපා මේ පැත්තට යන්න මෙතන කඩේ මෙතන ලාන පොළ කියලා කියන්නේ. දෙතක සිත්තාම යන්න පුළුවන්. අදිෂ්ඨාන ශක්තිය ඊටමත් බලවත්. ඒ කියන්නේ කායික ශක්තියකින් බලනකොට ඊටමත් බලවත් නමුත් ඇස්පේන්නේ. ඒක මොකකට හරි යොමු කරෙව්වොත් එච්චරයි. ඥාන ශක්තිය එහෙම නෙවෙයි බොහොම සුඛනම්යයි. හොඳ මේ කර්මන්‍යයි නමුත් ඒකට යන්න බෑ. ඒකට කකුල් නෑ. එන් මේ දෙක එකතු වුණාට පස්සේ තමයි <clears throat> ඔය මහා කරුණා මහා ප්‍රඥා දෙක එකතු වෙච්චාම තමයි සත්වඥතාඥානෙට එන අපි හැම වෙලාවෙම මේක අසමබරයි. අපි සමාජ ඕලොත්තර විදිහට අපේ හිතුවේ මේ අදිෂ්ඨාන ශක්තිය හිර වෙලා තියෙනවා. එහෙනම් අපි කොච්චර භාවනා කරත් හරියන්නේ නැහැ. ඒක මොකද අර අදිස්ත්‍රාණ ශක්තිය වැඩ කරනවා. අපි දන්නේ නැහැ ඒවා. අර හිප්නොටයිස් කරන්න ගියාම කියන්නේ අර සජෙෂන්ස් දාන ඔළුවට දැම්මට පස්සේ ඒක කියලා ගන්න නිසා ඒ වැඩ කරනවා. ඒ වගේ අපේ හිතේ ගොඩාක් තියෙන වගේ අටපහුවෙච්ච. ඒක ගොඩාක් අතර වෙන්නේ මේ සීලෙන් තමයි. සීලේදී අපි නොකළ යුතු දේ නොකිරීම වගේම දාහනයේදී කළ යුතු දේ කිරීම කරනකොට අපේ මේ මානසික පසුබිම නැවත නැවත අලුත් වෙනවා. කාට් කුට්ටම නැවත නැවත ආමල බෙදනවා වගේ. ඉතින් මේකට අපි හරි අකමැති. අපි හරි කැමති මේ අපේම මත අපේම මතාන්තර මරණකම පවත්තාන. ඉතින් එහෙම වෙනකොට අර අදිෂ්ඨාන ශක්ති වගේ දේවල් වලින් හරස් කැපෙනවා. ඒ නිසා අපි නිතරම එන පරිසරය හැටියට වෙනස් වෙන්නේ. එන සත්වවලට වෙනස් වෙන්න යනකොට අපේ රුචි අරුචිකම් නිතරම වෙනස් වෙන ගතියක් තියෙනවා. වෙනස් වෙන්න පුළුවන්. මේවා එකක්වත් නැති වුණොත් මට ඉන්න පුළුවන් මෙවුවා නැහැ. එහෙම නැතු ඉන්න බැරි නම් මම ඒ තරම්ම කොරෙක්. මේ තරම්ම මේ හිරවිච්ච මිනිස්සෙක් කියලා හිතලා වද්දා ගන්නවා. ඒකත් තමයි අපිට පුළුවන්න්නේ ඕනේ එන පරිසරයකට හැඩගැහෙන්න. එතකොට අර අධිෂ්ඨාන ශක්තිය නැත්නම් ওই සයිකොලොජිකල් වූල්ස් කියලා කියන්නේ යටිපහුවෙච්චව මකන්න පුළුවන්. ඒකට මම හිතනවා මේ සාක්ෂණයකින් ක්‍රියාපටිපාටිකම කරන්න බෑ. සමහර මා කට්ටියගේ මානසිකත්වයේම ඒ වගේ ඕන දෙයකට කැපයි. ඕන දෙයකට ලෑස්ති රිස්ක් ලවර්ස්ලා වගේ ඕන දෙයකට ලෑස්තියි. සිවුතිලේ ඕන වැඩක් කරනොත් 180ක් විතර හරියනවා. ඉතින් මේක මේ සර්වඥාණන්සටම පේනවා. එයාට બ્લોක් කරලා තියෙන අවල් තන. එතකොට වෙනවා ඒක කරලා යන්න මොකක් හරි ක්‍රමයක් අර චුල්ලබන්ද කාමතරට දුන්නා වගේ. ඒත් අපිට ඒක කරන්න බෑ. අපිට කරන්න තියෙන්නේ ධර්මයේ කෙරේ ලොකු කවුරුවක් ඇති කරගන්න ඕනේ. සද්ධාවෙන් දාන සීල දෙක සම්පූර්ණ කරන්න. ඊට පස්සේ තමයි අපි සමාධියට අපකට වෙන්නේ. ඉතින් මේක මෙයාගේ පිරිසක කරනකොට ලේසියි. මුළු ගෙදරම Taman විතරක් නම් කරන්නේ ඉතින් ආරස් කැපිලි මේ රුචි අරුචිකම් වල පැටලවිලි නිසා අර තනි කෙනාට හැදගෙන යන්න බෑ. ඒ නිසා පුළුවන් තරම් අපි උත්සාහ කරන්න ඕනේ මේ වගේ කයිවාරුවක් හොයලා හරි වරහලා. ඒක කියන්නේ අපි කයිවාරු කියලා. මොකද එතකොට අපි හැංගුම් අලුතෙන් සලකා බලන්න ලෑස්ති. අපේ ගෙදර කියන නෑදෑකමට නෙවෙයි ධර්ම ඥාතිත් වෙනවා. ධර්ම ඥාතිත් ඇවිල්ලා අපි මේ දෙක කරන්නේ පුළුවන් ප්‍රමාණයකින් අපි මේ අපි මේ කරගෙන යන වැඩේ මේට වඩා සාර්ථකව කරන්න ලෝකීසුදේ නොකිරීම සහ කලීසුදේ කිරීම පිළිබඳව අනුතේ සලකා බලන්න ලෑස්ති වෙනවා. මොකක් නිසාද? බුද්ධ රත්නයේ ධර්ම රත්නයේ සංකරත්නයේ පිළිහිද කරගෙන තමන්ගේ සීලයට වාංගු වෙලා. එතකොට තමයි අපිට අලුත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි අර ගෙනාවු මතිමතාන්තරවලම ජීවත් වෙන කියන්නේ අර අනිකුත් ආගම් වල කියන්න හදනවා වගේ ඒකටම හිර වෙනවා අපි. ඒක ඒ ඒ පුද්ගලයාගේ මෙන්න මේ தත්ත්ව වෙනස් වීම තමයි ඉතින් සම්මා දෘෂ්ටි මිත්‍යා දෘෂ්ටි කියලා හිතන්නේ. රීතිගත වුණා නම් ඉතින් හොදලා වේරන්න බෑ. ඒ කරන්න දෙයක් නැහැ සෝරි තමයි. දෙකම බෞද්ධ වෙච්චාම මිත්‍යා දෘෂ්ටික නැහැ කියලා. අන්තිම මැට්ටයිම මිත්‍යා දෘෂ්ටි දෙන බෞද්ධයනේ. ඕනම කෙනෙකුට මේ කාරණාවක් කියලා දෙන්න පුළුවන්. වැරදි විදිහට අල්ලා ගත්තා නම් බෞද්ධයා. ඒතර කියන මනුස්සයාට දෙයියන්ගේ පිළ තමයි සුභෝගාති වහකන මැරෙන්න වෙන්නේ. ඒ තරම භයානකයි මේ වගේ කාරණා මේ නසුසුසු පුද්ගලයන් ඉදිරියට කියනගත්තා. මොකද මේගොල්ලෝ වාහකරගෙන තියෙන බුද්ධහන් අයිතිවාදිකම ඒ වගේ දේවල් කියන එක දරුවේ. ඒවා දේවල් කියන්නේ ඒකට මේ අප වෙච්ච. අපිට කැප වෙච්ච බුද්ධ ධර්ම සංඝ කෙරේ ලොකු ගෞරවයක් ඇති. Taman හැඩ ගැහෙන්න කැමැතියක් ගන්න අදිෂ්ඨාන ශක්තිය වලින් එන නරක අදිෂ්ඨාන ශක්තිය නේවා ගලවත හැකියි. හැබැයි ඒක සමා සමාජලාට ගුරුවරු මේ අමර ක්‍රම පාවිච්චි කරනවා. කරන්න බෑ නැසු කරන්න බෑ. අමර ක්‍රම පාවිච්චි කරන්නේ. පාවිච්චි කරලා සම්පූර්ණයෙන්ම කුඩු කරලා කෝවේ දාලා අලුතින් පුච්චලා අමරලා ගන්නවා. ඒ නිසා උගාට හොඳම මේ සඳහා නිදර්ශන තියෙනවා සෙන් මාස්ටර්ස්ලා. සෙන් මාස්ටර්යි බුත් කතා කියලා දිනකට කියලා අහලා ඇති. බුද්ධම විදියට එන ශිෂ්‍යයාගේ මානසික මේ අමායනේ කඩනවා. ආරගෙන එන ඉමේජ් එක 100 100ක්ම කඩනවා. කරලා අලුතෙන් අඹනවා. ඒ කියන්නේ ඒ තරම්ම කොච්චරද කියනවනම් ඒ මම කැමැති අතට මේ ප්‍රායෝගික කොටසට බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ ඉස්සෙල්ලා ඒකට සරණ තුනක් නෙවෙයි හතරක් තියෙනවා ආචාර්යයන් සරණං ගච්ඡාමි කියනවා පටන් ගන්න. ඊට පස්සේ බුද්ධං සරණ ඊට පස්සේ ධම්ම සරණ ඊට පස්සේ සංඝං සරණ. ඒ තරම්ම ඒක ඇත්තටම තිබිලා තියෙන තේරවාදී ඉස්සරහ. අටුවාව කියනකොට හොඳ වෙන අස්සන කතා තියෙනවා. නමුත් ඒක පහු වෙනකොට පහු වෙනකොට මේ ඒ වගේ අර සෙල්ලක්කාර දක්ෂකම අමතක වෙලා තියෙනවා. මම දැන් එක්කෙනෙක් කිව්වා මේ එයාගේ ගුරුවරයා අධ්‍යාපන මේ මූල ධර්ම බාදී කෙනෙක්. එයා කියලා තිබුණා ඔයා බොහොම හොඳයි පින් කියන නිසා ගිහිල්ලා භාවනා මාස්ටර්කෙන් ගාවට යන්නේ කියලා. හැබැයි ඒ මාස්ටර් බාරගන්නේ මම කිව්වයි කියලා කියන්නේ කියලා එහෙම මෙන්න මේ විදිහට වඳින්න ඕනේ කියලා කොම් පුරුදු කරලා යනකොට විශාල ශාලාවක මාස්ටර් ඇතුලේ හිටියලු මේ වගේ මම තමයි අපන් රටේ ඉච්ච සීතල නිසා හරි දොරවල් වහලා. පස්සේ එයා ගිහලා තට්ටු කරපුවාම මාස්ටර් මෙయ్యේ තාම. ඇයිලි අර බොහොම ගෞරවයෙන් වන්දනා කරලා මේ ආවේ මොකද ආවේ කියලා. ඊට පස්සේ කළු මම මේ පූර්ණේට ආවේ කියලා. එයි ආවේ කියලා. ඊට පස්සේ කළු මගේ ගුරුවරයා කිව්වා මට මේ මේ වෙලාවට හිටියට හොඳ දෙයක් තමයි භාවනා කරන්න කියලා. ඒ නිසා ඔබතුමා හම්බෙන්නේ කිව්වලු අතේ කසයක් තිබුණලු හුත්තටම කසෙන් එකක් ගහලා කිව්වලු උඹට ඕනකම නෙවෙයි ආවනේ ගුරුවරයා කිව්වද එහෙම කට්ටිය බාර ගන්න නැහැ කිව්වා කියලා ඉලවවලු ඒකට හැබැයි මෙයාට කියලා තිබ්බලු ආස්තර මොන විදිහට හැදෙන්නේ දන්නේ ඔබ ආයත් හසෙන් ගන්ඩෝ වෙනවා ඉතින් මෙයා සීතලේ ඉඳලා තියෙනවා එළියේ සමහර දෙයක් විතර ඉඳලා ආයසන කියලා දොරට ගත්තු කරා දොරට කරනවා සාර විදියට මාස්ටර් ආගෙමත් හසක් අතේ ගියා අර මොකද කියලා මට ඔබ තමයි භාවනා කරනවා මොකද උමනාව කියලා. එහෙනම් මට ඕනේ කියලා. ගුරුවරට කරු කරන්න දන්නේ නැහැ. ආයෙත් ගියොත්. ආයෙත් දැන් දැනගත්තලු දැන් පොත දෙකක් ගුටි ගන්නකොට තේරෙනවා මොකද්ද පොත කියන්නේ. ඊට පස්සේ ආයෙසකට තුන්සන ගියාට පස්සේ අර විදින ප්‍රශ්න අහලා මොකටද ආවේ? මොකක්ද අවශ්‍යතාවය කියලා ඊට පස්සේ කලු ගුරුවරයෝ මට තුනයි කිව්වා. කසේක ගාන කළා අතට පලයන් කියලා. අනේ වගේ සම්පූර්ණයෙන්ම අපි ගෙනියන ඉමේජ් එක කඩනවා. ඒ කඩන්නේ මොකද අපි ඇත්තටම විශාල මාන්නයක් අරගෙන යන්නේ. මේවයි මම මේමයි මට මේ කරන්න පුළුවන් මට සුදුසුකම් තියෙනවා. ඒවා සේරම විවට බසක්. ඒ බුරුමේ මාදිසා මේ මම හඳපු පඬිස්සාසි කියන්නේ ඔය ඔක්කොටම ඒක තුඟක පිටට එන්නේ. ඔයගොල්ලෝ ඔක්කොටම තම තමන්ගේ රටවල් වල වාහන එලවන්න ලයිසන් ඇති. නමුත් මේ මෙහෙට එනකොට ඒක ඉන්ටර්ප්‍රිටේෂන් කරන්න ඕනේ. ඒ වගේ තමයි විපස්සනාට යනකොට මගේ ළඟින් විපස්සනා ලයිසන් එක ගන්න ඕනේ. ඔයාලගේ ලයිසන් ඔක්කොම කැන්සල් වෙනවා කියන්නේ. ඒ නිසා තමයි ප්‍රොෆෙසර් කෙනෙක් වුණාත් එහෙම නැත්නම් මේ දුතුම දුර්වල කෙනෙක් වුණත් ස්ත්‍රියක් වුණත් පුරුෂයෙක් වුණත් අබෞද්ධයෙක් වුණත් ඔක්කොම එක මල්ලේ. ඒකට හරි අලුත් උපදිච්ච එකක් එනවා. අලුතෙන් ඉපදුනා වගේ. නමුත් ඉතින් අපි හුදුනට මතක තියාගන්න ඕනේ මේ අපි මේ වෙරිෆයි කරගන්න පුළුවන්. උත්තු කරලා බලන්න පුළුවන් ශ්‍රද්ධාවක් පිට ඇති කරන්නේ. නැත්නම් මුළු ජීවිතේ පාවා දෙන ගතියක් නෙවෙයි. සර්වචන්නාසී කෙරේ හෝ ධර්මයේ හෝ සංඝයා කෙරේ අපි කරන මේ ඇති කරන මේ ශ්‍රද්ධාව පැහැදිලිවම අදුගානේ නාම රූප පරිච්ඡේද ඥානෙ වගේ පුංචි ඥානයක් ඇති උනත් Tamanට ඔප්පු කරගන්න පුළුවන්. එතකන් නම් අපි බාහිර දෙයක් අදහන්න ඕනේ. ඒක නිසා මේක අදිෂ්ඨාන ශක්තිය කියන එක මහ පුදුම අන්ධ වූ තාම බලවත් දෙයක් අපි දන්නේ මෙතෙක් තුළ අපේ තුළ කොච්චර මේ වගේ දේවල් වලින් ඉරියල්ලා තියනවද ඩැමේජ් වෙලා තියනවද එහෙම නැත්නම් අපි ළඟ ඇත්තටම හොඳ අධිෂ්ඨානයක් තියනවද කියලා. ඒ දෙක කරන්න අපි පැහැදිලිවම ඥානෙට ඉඩ දීලා නැවත නැවතත් මේ එන ක්‍රියාව කියද්දී අලුත් වෙන්න අපේ රුචි අරුචිකම් දැනුමුතුකම් අලුත් වෙන්න ලැහැස්ති වෙන්න ඕන. ඒ අලුත් වෙන්න ලැහැස්ති වෙනවා නම් ගුරුවරයාට හරි නිදහසක් දැනෙනවා. ඒගොල්ලෝ ඕන විදිහට හසුරවන්න පුළුවන්. නමුත් අද කාලේ මේක මේ බොහෝ ප්‍රවේශමෙන් කරන්න ඕන වැඩක්. මොකද තව කෙනෙක්ගේ සයිකොලොජි එකක් එක්ක වැඩ කරනවා කියන එක ලේසි නෑ. ඒ නිසා ඒක ධර්ම දෙකකට බෙදා ගන්නවා නෑ. අගකීම් දෙක බෙදා ගන්නවා පුළුවන් තරම් දෙකොල්ලට දෙකොල්ල අවංක වෙමු විවෘත වෙමු. එතකොට ඩැමේජ් එක අඩුයි. යම් කිසි කෙනෙක් මේ මේ ආරක්ෂා කරගන්න රැකගන්න গুপ্ত වෙන්න හදනවා නම් ඉතින් පැහැදිලිවම બ્લોක් වෙන්න පටන් ගන්නවා. ඒක නිසා මම නැවතත් කියනවා අර පළවෙනි ප්‍රශ්නේ කවුරුහරි උත්තර දෙනවා හොඳයි. Taman සතිය පිටරන ගිහිල්ලා මොන මොන තැන්වලදී සම්බන්ධ මේ බෙදා හදා ගන්න පුළුවන් අත්දැකීම් සහිත කෙනෙක් කියනවනම් කතා කරන්න. පැහැදිලිව මෙතන ඇති මම හිතනවා. ඔව්. ක්‍රියාව ක්‍රියාව කියන්නේ නම් කිරීම නම් කිරීමක් ඇතුළත් ඒක නම් කිරීමක් නෑ මං කියනවානේ ඒකත් ඉස්සලා මම පවුරු ගන්න හදන්නේ එහෙම කෙරුවාට පස්සේ කොහොමද දන්නේ තමයි සත්‍ය පීඨය කියලා ඒකයි මට ඕන කරලා තියෙන්නේ. Tamanට Tamanට විශ්වාසයක් වෙන එක වෙලාවල දැන් හරි. හරියට ලයින් උනායි කියලා. අන්න ඒක අනික් පැත්තට ටික බෙදා ගන්න පුළුවන් කියලා මම අහන්නේ වචනේ තරම් වන්න පුළුවන්. දැන් ওই ප්‍රශ්නට අපි උත්තර දෙමු. කියන්නේ මේක සාමයේ සත්‍යක සංඥාව කළ යුතුද මෙනෙහි කළ යුතුද නැත්නම් මෙනෙහි කරන්නේ නැතුණා සත්‍ය වෙනවා. මට දැනගන්න ඕනේ යම් මොහොතක තමයි උත්සාහ කරලා කරලා කරලා මෙන්න මේ වෙලාවේ මම සතිමත් කියන බවට තමයි විශ්වාසයෙන් පුංචි වැඩ තියෙනවනේ. අන්න ඒක වචනෙට නගන්න පුළුවන් කව සති පිළිලා නැති කෙනෙකුට උනන්දුවක් ධෛර්යයක් එන විදිහට. කොහොමද දන්නේ සතිමත් උනායි කියලා? වෙලාව නිසා පොඩ්ඩක් එනර්ජි ලක්නවා එනර්ජි ලක්නවා මොකද්ද වෙලාව මොකද්ද පොස්චර් එක මොකද්ද ඉවෙන්ට් එක කියලා කිව්වොත් අපිට මේ ෂෙයා කරන්න පුළුවන් ඒක පාසලේ යද්දී යද්දී බැයි කරුණාටපත් එක වෙලාවකදී එනවා එනර්ජි එක. ඒක හිතනවා ඒක වේදනාවක් කියලා වැඩි දැනුණයි කියලා. මේක ප්‍රැග්මැටිකලි කියන්නේ මේක මොන දවසේ කොයි වෙලාවකදී තමයි මොන ඉරියව්වේ ඉන්නකොටද කියන එක හරියට ඒ වගේ වෙච්ච සිද්ධියම කියනවනම් කොහොමද තව මේකට මේ මස් මස් දාන්නේ මේකට 60කට විතරයි මේ කියන්නේ. නෑ මොකක්ද? මොකක් හරි බෑ අපිට හරියටම ඕනේ මෙන්න මේක කරනකොට. ඒක ඒක තමයි ඒකට අනිත් කටේ විශ්යා කරන්න පුළුවන් ඒකයි. අනිත්‍යව අපිට කී යකි ඔය තරම පොතෙන් දැනුම් කියනවා වගේ. සමන්ගේ අත්දැකීමෙන් කියලානේ මේ මම පුද්ගලිකව දේවල් ඇඟිලි ගන්න හදනව නෙවෙයි. ඒත් අපි දෙතෙන් ටිකක් මසුරුකම අතාරිමු. මේක ටිකක් කවුරුත් එක්ක හරි සම්මලන්න දේ පොඩ්ඩක් බෙදා ගනිමු කියන. අද මාතෘකාව යනවා මේ මේ අර ඉන්නේ අදින්න මිෂිනා ආ ඒක නේද යනකොට එකපාරටම ඒකත් එක්ක එන ඉම්ප්ලිමන්ට් එක වෙලා ඒක එතකොට වැඩි දෙරින්නේ නැහැ නමුත් තේරෙනවා මේක අමුතු කියන අමාරුයි හැබැයි අර නිකන් අමතක වෙන්නේ වගේ නෙමෙයි මේක මේ මේ එක පාටි නිකන් නිකන් යනවා යනවා කියන්නේ ඉතින් ඉතින් එනර්ජියක් ඇවිල්ලා ඒක සඳහා ඇත්තටම තමයි කල්ැතුව එහෙම වුණොත් හොඳයි කියන කුසල ඡන්දේ පිළිතලාගේ ඒකට නැත්තම් මේක ඉබේම වෙන එකක්ද දැන් තමයි මේ වගේ දැන් මම අහන්නේ <clears throat> මේක මේ සතිය පිටුත් හොඳයි සතිපට්ඨාන කියලා කරන සතිය පිටීම කියලා තමන් කල්ලාතු මේ බලාපොරොත්තු දෙයක් ඉෂ්ට වීමක්ද උනේ නැත්නම් මේක ඕන කෙනෙකුට වෙන්න පුළුවන් ස්වභාවික දෙයක් කියලා කියන්නේ හැබැයි ඒක කියන්නේ හිතින් කන්සන්ට්‍රේට් කරගෙන යන්නේ ඔව් කන්සන්ට්‍රේට් කරගෙන යනකොට වෙනකොට එකපාරටම අර නිකන් කියනවා විද්‍යාවේ මෙකැනිකලි වෙන්න පටන් ගන්නවා. මෙකැනිකලි වගේ වැඩි දිගට යන්න පටන් අර ගන්නොත් ඒක උත්සාහ කරනවා ඒකෙන් කරලා යනවා. මේක ආවයි කියලා දැනගත්තොත් ඒක ඒක ට්‍රෙන්ඩ් එක කරලා යනවා. ඒක මොමන්ටම් එක කරලා යනවා. ඉතින් වෙන්නේ මේ සාමාන්‍යයෙන් අර මේකට මේ කියන්න පුළුවන් මම දැන් මෙතන කියන තැනට ආවට පස්සේ ඒ අත්දැකීම 100% වෙනවා. ෆ්‍රැග්මන්ටඩ් නැහැ. 100%ක්ම අත්දැකීමේ ඉන්නේ අත්දකින්නේ නැහැ. අත්දැකීමේ මිනිහෙක්ට අත්දැකීමක් තියෙනවා. ඒ අත්දැකීම නැහැ කියන්න බෑ. ඒ අත්දැකීම තියෙනවා නමුත් ඒක මේ මම කෙරුවා මට ආවා කියලා කිසිම කන්ට්‍රෝල් එකක් නැහැ. එනවා ඉඳපු ගමන් ඇවිල්ලා යනවා. ඒක ඒක ආවයි කියලා කක්කම ඔක්කොම ඉක්මනට කරලා යනවා. අන්න ඒ වගේ එකක් ඒක නිසා මේක මේ කළු ලෑල්ල කැඳලා ආවෝ මොනම ක්‍රමයකට පෙන්වන්න බෑ උත්සාහ කරනකොට තමයි තේරෙන පටන් අර ගන්නවා මේ 100ට 100 එක නිකන් හොඳට කියන්න පුළුවන් මේ සෙල්ලම් කරන වයසේ ළමයෙකුට අලුත් සෙල්ලම් බඩුවක් ගෙනත් දුන්නාට පස්සේ එයාට ඒ පරණ සෙල්ලම් බඩු මොනක්වත් ඕනේ නැහැ අම්මා ඕනේ නැහැ තාත්තා ඕනේ නැහැ ඒ සෙල්ලම් බඩුවත් එක්ක 100ට 100ක්ම සම්බන්ධ වෙන වෙලාවක් වෙනවා ඒක අම්මලා තාත්තලා තේරෙනවා දැන් දරුවා ඉන්නේ සෙල්ලම් බඩුව ඇතුලේ ඒක හොඳ චිත්‍ර ප්‍රශ්නයක් කියලා පුළුවන් කෙනෙක් චිත්‍රයක් දකිනකොට ඒක නිකම්ම ඇබ්සෝබ් වෙනවා මලක් නැකෝ බඹරෙක් වගේ. අන්න ඒ වගේ දේවල් ළමා කාලේ අපි හුරෝක් සිද්ධ වෙලා තියෙනවා. දැන් මේ වයසට යනකොට යනකොට ඒක රටින් ගෙන ඉම්පෝට් කරන්න වෙනවා. ඒ තරම් කරප්ටඩ් අපේ මේ day to day consciousness එක. අපි ඒ කියන්නේ මොහොතක්ක ජීවත් වෙන්නේ නැහැ. අපි ජීවත් වෙන්න උත්සාහ කරනවා. සැලසුම් හදනවා, ළඟ ජීවිතවල ගැන හිතනවා. අතෙන් ගියාට පස්සේ මොකොත් නැහැ 100 100ක් අපි ජීවත් වෙනවා. කොහොමද මේ පුද්ගලයාත් නැහැ. තමන්ගේ අත්දැකීම ඉතුරු වෙනවා. ආන්නේ වගේ දෙයක් මේකේ තියෙනවා. ඉතින් මේක උගහක් වෙලාවට මේ සී අපි කිව්වොත් එහෙම සීලක නොපිහිටි නැත්නම් දුෂ්චරිත කරන කෙනෙකුට මට කියන්නේ මට මේකම හිතලා කියන්නේ ආවොත් බය හිතෙනවා. මොකද මේ උනේ කියලා නිකන් පාරටම වැඩේ ගැම්මට යනවා වැඩේ හරියට හරියට නමුත් තමන්ට කිසිම කන්ට්‍රෝල් එකක් නැහැ. නමුත් ආයෙත් හැරක් වැටෙන්නේ කන්ට්‍රෝල් කරන්න පුළුවන් කියන තැනට ඒ කන්ට්‍රෝල් එක තමයි අපි යොදන සංස්කාර කොට. එක ඇඟිලි ගහන්න පටන් ගන්නවා ඊට පස්සේ සිස්ටම් එකට. අර වෙලාවේදී ඒ පද්ධතිය විසින් පද්ධතිය ගෙන යන වෙලාව. ඒක නේ ඔටෝ දුවන්න ගන්න. ඉතින් ලෝන් එක ලෝනින් කියලා කියන්නේ මම අහලකන් කියලා වචනේ ඒක ඩිෆයින් කරන්න ඕන සෝන් කියලා කියන එක කොහොමද මේ මා හඳුනි කියන ටෙක්නික් එකක් අහුවේ ඒක හොඳ මම පොඩි කාලේ ඒක පාට වෙනවා. ඒකට කන්ඩිෂන් කරනවා. ඔය ඒක තමයි අර මේ රීඩින් දිස්සා කරනවා කියන්නේ තමයි අධික මේක සමබරව තියලා මොනවාරි කලබලයක් ආපු වෙලාවට ඒක පාට ඒ කලබල හිත වෙනකොට ඒගොල්ලෝ කරන්නේ ඒක පාට අල්ලේ රේඛා ටික සමබර වෙන්න තරලා බලන එක. ඒකට කන්ඩිෂන් කරනවා. කරලා කරලා කරලා කරලා නිස්සාර කරනකොට මට හීනයක් බව දැනගන්න ඕනොත් මට අත් දෙක පෙනේවා කියන්නේ. ඊට පස්සේ නිින්දෙදි Tamande හීලයක්ද නැද්ද කියලා අපිට සමහරවිට ඒක වැඩ කරනවා. ඒ වෙලාව අත් දෙක මෙහෙම කරලා බලන්න හදනකොට මේ යාගේ කොන්ෂස් එක හීනෙට අවදි වෙන ගතියක් කරනවා. ඒක හැබැයි ඒ කියන්නේ මේ මිස්ටික්ස් නැත්තම් ඔය හිප්නොටිසම් වගේ නෙමෙයි මේක. මේකෙදී එහෙම එකක් නෙවෙයි කිසිම කලින් ඒ වගේ කන්ඩිෂන් කිරිලක් නැහැ. සමන් කරන ඉරියව්වමයි සමන් කරන දේ තමයි 100ට 100ක් ඒකේ ඉන්නේ. අපි ගොඩක් වෙලාවට මතක් කරන්නේ මම දැන් මෙතන. ඒක නිසා ඒක ඒ මොහොතෙන් අපි එකපාරට දැන් යන ගමන් අපි සතිය පිහිටෙවුවා. ඊට පස්සේ මාරුණයි කියලා ඉරියව මාරුණයි කියලා මොනක්වත් ඒ වෙලාවේ ආයේ 100 100 ෆ්‍රෙෂ් පිට ආයේ ගන්න පුළුවන්. දැන් හැඳුණයි කියලා වෙන වෙහින්න එහෙම හානියක් වෙන්න ඊගම මොකද ආයේ ගන්න පුළුවන් සම්පූර්ණ වෙන සිටුේෂන් එක. ඉතින් ඒක දිහා බලනකොට ඇත්තටම හොඳටම සර්වචනාංශේ වගේ සර්වචිතා ඥාණයෙන් බැලුවා නම් අපේ ජීවිතේ කිසිම තරක් නැහැ සතුටක් නොහැකි. ඒ නිසා අනුරුද්ධ ස්වාමීන් වහන්සේගෙන් ලෙඩ වෙච්ච වෙලාවට ආනන්ද සාංශ ළඟට ගිහිල්ලා අහනවා උභාන්සේ මේ ලෙඩ වුණත් ඔබ ප්‍රසන්න පෙනුමෙන් ඉන්නේ මොකද කියලා. ඊට පස්සේ කියනවා මම හැම දෙයක්ම සතිපට්ඨාන හතරට දානවා. ඉතින් මට කියන්න තියෙන මෙච්චර දැන් ඉස්සල්ලාම මේ වගේ අලුතෙන් භාවනා වැඩ පටන් ගන්න හැම කෙනෙක් මාන කොහොමද සතිය පිටවන්නේ කොයි එකද සතිය පිටවන්න ඕන මූල කර්මස්ථානේ කොහොමද කියලා ඉතින් හරියට තෝරනවා. නමුත් සතිය පිටේකට පස්සේ අහන්න වෙනවා කෝකෙද බැරි කියලා. දවසේ කොයි වෙලාවෙ සතිය පිටවන්න බැරි කියලා. ඒ තරමටම තැනක් තියෙනවා. ඒක හරියට අර ජීවිතයට බෙදකම උගන්වනවා වගේ. ඒක උගන්වනකොට එක එක ගහනවා මේකට මේ ගුණය කියලා මේකට මේ ගුණය කියලා උගන්වලා උගන්වලා අන්තිමට කිව්වලු කැලේට ගිහලා බේස් ගුණයක් නැති ගහක් තියෙනවනේ පුළුවන් හොයන්නේ කියලා. තවත් හතක් හොයලා හොයලා ආවිල්ලා කිව්වලු එකම ගහක්වත් නැහැ කිව්වලු බේස් ගුණේ නැති. ඒක තමයි ඉස්සෙල්ලාම අහන කොහොමද භාවනා කරන්නේ ඉතින් ඒක උඩකින් හරියටම පින් පොයින්ට් කරනවා මේ නාසිකාග්‍රේ වදකුණු කෙළවරේ ඇතුළීම බලන්න පිටකීම බලන්න කියලා ඉතින් අයන්න අයන්න කියලා දෙන්නේ. අනික ගාන ඔලිම්පික් දුවනකොට උනත් හොස් හොස් ගාලා හුස්ම ගන්නකොට උනත් සතිය පිට ගන්න පුළුවන්. ඒකට යන සතියේ තියෙන විවිධ දේවල් වලට ගන්න පුළුවන් ඇති ඒ තරම වැඩි වෙලා අන්තිමට චෙක් කරලා බලන්න වෙනවා දවසේ කොයි වෙලාවද බැරි. තික්ඛං චරං නිසිද්ධෝවා සයානෝවා යාවතස්ස විගත මිද්දෝ ඒතං සතින් අදිත්තේය හිතගෙන ඉඳගෙන සතපිලා ගමන් කරමින් යම් තාක් ජඳුරු නිද්දේ නැද්ද ඒ තාක් හති අදිෂ්ඨාන කරන්නේ කියලා. එනිසා ඇත්තටම සත්‍ය කියලා කියන්නේ අපිට අමතක වෙච්ච දෙයක්. පුංචි කාලේ මේ මේක සත්‍ය බව දන්නේ. ඒත් හුඟක් වෙලාට අපි ඉඳලා තියෙන්නේ වර්තමාන මොහොතේ. ඒකනේ අපි පොඩි දරුවෝ දිහා බලන්න අසමගද ඒගොල්ලෝ අපි බැලුවා නැහැ කියලා හැසිරී වෙනස් කරන්නේ. ඒගොල්ලෝ මොනම හරි ක්‍රමයක් හොයාගන්නවා වර්තමාන මොහොතට එන්න. දැන් අම්ල තාත්‍රාවක් හරි චිත්ත පීඩාවක් හරි මේ කියද ඒගොල්ලෝ දන්නේ නැහැ ඒක ගන්න හැටි. ඒගොල්ලෝ දන්නේ ඒක නිතරම වර්තමාන මොහොතේ තියන්නේ. ඒ නිසා විශ්තිකේ සමාන අපි කියන මේ මෛත්‍රී භාවනාව නැත්නම් හතිය පිළිදීම ගුහින් බෑපතේ චෛසයිකෝජි කියන්නේ. මේකට දේවක දේවත්වයෙන් පුදනවා ළමයා කොච්චර පිවිතුරුද කියලා. ඒකට හේතුව මොකද? චිත්ත වීදිය පටන් ගන්නකොට හැම චිත්ත වීදියම හරි පිළිසතුයි. අපි දැන් චිත්ත වීදිය ආශා කරනවා අපි අල්ලන්නෙම පමා වෙලා. ඒකකොට ඒවා ටිකක් අපි විහිං ඒවා කෙලෙස් ඇතිල් වෙලා නිය මේ මේ පංචනික ධර්ම ගිහිල්ලා අපි අල්ලනකොටම ටිකක් කෙලෙසිලා තියෙනවා. නැත්නම් පොරමේ කවන වට්ටමක ගහලා ඇවිල්ලා නියපොත් එක අරගෙන පුළුවන් වෙලා පැනලා. ඒකයි සම්පතන කියන්නේ අප්‍රමාදී වෙන්න. දකින්නකොටම දකින්න රූපේ බලලා ඒකේ හොඳ නරක බලන වෙනකොට මම දකින්නෙක් බව මෙනෙහි කරනවා. ආනකොටම අසන්නෙක් බව මෙනෙහි කරගන්න. ඉතින් ගාම යනකොට යන බව ආදි වශයෙන් මෙනෙහි කිරීම කරන්නේ අර පාරට මේක හොල්ලලා අරින්න. මේ මෙනෙහි කිරීම අත්‍යවශ්‍යම නැහැ. ටිකක් කරගෙන යනකොට මෙනෙහි කිරීමකින් තොරවත් මේක එන්න පටන් ගන්නවා. ඒක නිසා ගාක් සාකච්ඡා කරලා කොහොම හරි අපි මේක පද්ධතිය පිළිටව ගත්තොත් ඊට පස්සේ දිගින් දිගට දිගින් දිගට දක්වන්නේ දිනලා කටයුතු වල පරියන්ක ආදි වශයෙන් විවිධ පැතිවලින් පොර දාන්න ඕනේ. අnder කියන්නේ දා මහානජයක් වෙනකොට ඒක ඒක ආධාරය කරනවා ඒක ඒක හොඳ නැහැ ආධුනිකයෙකුට හොඳ නැහැ ආධුනිකයෙක් තමයි සතිය පිටා හදනවා one thing at a time and that done well. ඒක අපි දැන් මොන ඕනම ශිල්පයක් හදාගන්න ගියාම අපි අනිකව අතහැරලා දාලා මොකද දෙක තුනක් කරුවොත් අපිට ඒක කරගෙන යන්න බෑ. ඒ නිසා මුලින්ම ඒකට ස්පේස් එකක් දෙන්න ඕනේ. ඒ නිසා අපි පටන් ගන්න වෙලාවේදී කියනවා ඒකට හොඳම එක්සැම්පල් එක තමයි මේ ඩ්‍රයිවිං කරන එක ලයිසන් ගන්න වෙලාවේදී. ඉතින් මිනිස්සු නැති පාරකට නේ කියන්නේ. අවුරුද්දක් අපි පුරුදු කරන්න හදනකොට මිනිස්සු නැති ප්‍රොජෙලා අපිට කොහොමද ගියර කියලා ගියරක මාරු කරන්න ගියා. සමහරට එන්ජින් එකේ හිටිනවා. ඒ තරම් අමාරුවෙන් බොහෝම හිමින් තමයි ඩ්‍රයිවිං පුරුදු කරන්නේ. පුරුදු කරන කාලේ අපි ඇත්තටම සෙනගලටි පාරක බොහෝම හිමිට ගිහින් තමයි එන්ජින් එකේ ක්ලච් එක මෙහෙම වැඩ කරන්නේ. ආන්නේ කාලේ අපි රේඩියෝ අහන්න හිතනවා කියන එක හිතන්නේ. නමුත් යම් කිසි ප්‍රමාණයකට ඩ්‍රයිවිං පුරුදු වුණාට පස්සේ යා කිව්වොත් මට පුරුදු ඩ්‍රයිවිං සෙනගලටි පාරක විතරයි. හමලයිසන් අරන් තියෙන එහෙමයි. මට බෑ සෙනග ඉන්න පාරක යන්න කියලා. ඉතින් ඒක ඒකවල නුසුදුසුකමක් වෙනවා. ඊට පස්සේ කියන්නේ ලයිසන් ගන්න කාලේ එහෙම තමයි. ස්ලෝ ඩ්‍රයිවිං කරන්න ඕනේ සෙනග නැති පාරක යන්න ඕනේ එහෙම කරලා. ඊට පස්සේ සෙනග ඉන්න තැනකට යන්න පටන් ගන්නවා. ඊට පස්සේ ගිහිල්ලා එකාතකින් ස්ථිර වෙලා එකතකින් සිගරට් එකක් උදාගෙන වට පිට බල බල බින්දුවක් හර ඕන දෙයක් කරගන්න. හැබැයි අර ආරම්භයේ හොඳට කෙරුණා නම් එnde ende ende ende ඒක තියෙන දැරීමේ ශක්තිය, විවිධ දේවල් කිරීමේ ශක්තිය ඒක අර කිව්වෙත් ඉස්සලාම තේබුණ වෙලාවේදී ඉස්සලාම තේබුණ බවට හිත යොදවන්න. මුළු ඕවරෝල් වැඩේට. ඒක දිගේම සංවේගන එනකොට ඒක ඇතුලේ ඕන තරම් විස්තර බලන්න පුළුවන් ගතියක් හිතේ. පිපෙනවා ඒක ඒකට උදව් කරන්නේ. පටන් ගන්න වෙලාව විස්තර බලන්න. අද මම දන්නවා මොකක් මේ ප්‍රොජෙක්ට්ස් සාකච්ඡා කරන්න ගියාම මම ඉන්නේ ඉස්සල්ල වලින් දැටි බුදුමහාකාරයෙන් අහුවෙලා තියෙන්නේ. මට පේන්න පටන් ගන්න මේ කොමිටි එකත් එක්ක කතා කරන්න යනකොට කොහෙද මේ ඉන්නේ? මේ පටන් ගන්න ඕනේ ප්‍රිලිමිනරි රිසල්ට් බේසිකලි කියන කාලේ සම්පූර්ණයෙන්ම ලාස්තිල ඕල්ලති ප්‍රශ්න කරලා අදිනවා අර ඩීටේල්ස් ඔක්කොම. ඇත්තම ක්‍රියාත්මක වෙලා බලනකොට මේ වේරියබල්ස් ප්‍රාශයක් වෙනසලා. ඒ නිසා තනිමිනේ කරනවා ගැටේ කට්ටියක් ඒක කරන්නේ. ඒ නිසා ඔක දෙන කිසිම ෆෝවර්ඩ්ස්ම හතරක්. නමුත් හැම වෙලාවෙම අසුබල වේරියබල්ස් වෙනස් වෙනවා. ඒ නිසා යට ක්‍රියාත්මක කරන්න පුළුවන් ශක්තිය උගාව ප්‍රමාණය උනාට හිතන්න ගියා. ඒ නිසා මම මේ හිතන්නේ එපයි කියන එක නෙවෙයි. ඒක විකල්පයක්. සාන් තනියම සත්‍ය පිටවන පටන් ගත්තාම යන්තම් මම යනකොට යන බව දැනගන්න. දකුණට යන්නේ, වමෙන් පටන් ගන්න දෙන්නේ, දකුණෙන් පටන් ගන්න ඒවත් අවශ්‍ය නැහැ. මුලින්ම ඕනේ කරලා තියෙන්නේ මූලික වශයෙන් ඒ අරමුණට මූලට මුණ දාලා තියාගන්න. ටිකක් හරි යනත් ඒක විසින්ම පුදුම විදිහට කර්මන්නේ වෙලා යව කැවිලා ඕනේ වෙනස්කම් කරන්න පුළුවන්. අපුඩි බබෙක් කැවිදින හැටි අපි වාහනයක ලයිසන් ගන්න ගියාම අපි කොච්චර අමාරු වෙන්නේ ඒක කරන්න කියන එක බැලුවොත් අපිට දැන් ඒක හරි පුදුම හිතෙනවා. අපි ඒ කාලේ ඒක කාලයක් හිතන්නේ අපිට ලයිසන් එක ගන්න එතන අමාරු කරා නේද කියලා හිතෙනවා. මොකද ඒක පුදුනාට පස්සේ ඒක එච්චර ලොකු දෙයක් නෙමෙයි. සතිය පිළිහිටවන වෙලාවකට ගෞරව කරන්න ඕනේ. ඒක ඒ වෙලාවේ හොය කරන වැඩි එක දෙයයි. ඒ දේ කරගෙන යනකොට බහු වෙනකොට අර තුන හතරක් තියෙදි උනත් ඒ සමබරතාවය ගැනීම versatility කියන විවිධ දේවල් ප්‍රදාන්න පුළුවන් ගතිය සුඛනාමයේ බව උතුම් විදිහට වැඩි කරනවා. මේ අර මේ සතිය පිහිටව ගන්න වෙලාවදී මේ slow down කිරීම තමයි ගහක් අමාරු. විශේෂම කාර්යබහුල ජීවිතය තියෙනකොට වග කියන් කියනකොට හරි අමාරුයි. ඉතින් ඒකට හොඳ කතාවක් තියෙනවා. ඒක දවසක් මේ සියදොරිස් කියලා මනුස්සයා බයිසිකලයක් ගෙනාවා. ඉතින් බයිසිකලක පදින්න බෑ මනුස්සයා. ඒ මනුස්සයා කුණේ නැතත් බයිසිකල කරා යන්නේ කවුරු හරි ආපහම නගිටව නගවා ගන්නවා. ඒ ටික දුරක් යන්න පුළුවන් වැටුණාට පස්සේ ආයෙ කවුරු හරි ඉන්දෝල නගවනවා. හැබැයි මිනිහට ඒ බයිසිකලට හරි ආසයි මොකද ලොකෝ කාලයකට පස්සේ බයිසිකල කරා. දවසක් මනුස්සයාගේ පවුලට බබෙක් හම්බෙන්න කියලා වින්නම මාඩ ගන්න ඉන්නවා. ඉතින් මංස බයිසිකල් යන පහරන්නේ දුවනවලු දැන්. ආරයන් කියලා සියදොසයි කොහෙද යන්නේ? මේ කතා කරන වෙලාව නම් මට හදිසි වැඩක්. එනේ කොහෙද යන්නේ? හසුමේ පවුල බබෙක්ම වෙනවා මම යනවා ඉන්න බෑ. ඒකෝගේ නැගලපලයන් කිව්වා. ඔබ දන්නේ ඔකට ගිහින් කොච්චර වෙලා යනවද කියලා. එනේ බයිසිකල් අරගෙන සල්ලු කරගෙන අපි වැඩක් ඒ වගේ තමයි. මේ වැදගත් හැටි කරන්න පොඩ්ඩක් ප්‍රමාණ වුණත් නැද වැවොක් හන්දිය තෙලානවා කියලා යනවා කොහෙද යන්නේ හන්දියරොල සුනාමියක් හරි ආපු දාසේ ඔක්කොම මකලා කියලාසේ ඔය කරපු වැඩක් නැහැ රතිය පිහිටවිල්ලක් නැහැ සෝසා බුදුරජාණන්සේ කියනවා වැදගත් දේ දැනගත්තට පස්සේ ඊට ගෞරව කරලා ඒ බයිසිකල නැග්ගට පස්සේ ඒක අහුවෙන්න පස්සේ ඒ ස්පීඩ් එක සරණතර වෙලා බයිසිකල නැගලා යන්නේ දැන් අපි ඡායේ වෙලාව කොහොමද මම බලාපොරොත්තු වෙන අනිත් දවසේ ඒ තම තමන් ඒ කියන්නේ සතිය පිටවන්න යනකොට හැප්පිලා වැඩිච්ච එක. දුර්වල වෙච්ච ඒක ප්‍රසිද්ධිය කියන්න පටන් ගත්ත දවසේ මේ සාකච්ඡාව මේ පුදුමාකාර හයි ප්‍රෝටීන් ඩයට් එකක් වෙනවා. මන්දර මන් දිල්ලකට ඉතාමත්ම කැමති එකයි. හැමදාම කතා මාත ඔය කෝපියල් කතා ගන්න ඔක්කොමලා ගිහියෝ හදාගෙන ලන්තර වෙලා ගන්නවා. ඒකනේ විචේකනා කියනවා මම සත්‍ය පිටවන්න ගියාම වෙච්ච වැඩි. ඒක අහගෙන ඉන්නකොට එනවා අපි ඔක්කොම එකම જાතියේ පිස්සු. වෙනට එකම අඩුපාඩුව තියෙන මිනිස් එක්කෙනෙක්වත් දෙලින්ම සත්‍ය පිටවලා නැහැ. හැම කෙනාම වලු ගාලා දන ගාලා තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් බලනකොට ඒ හරි විහිළුවක්. නමුත් මේක ආධුනිකයට හරි රසයි. ආධුනිකයල මේකත් එක්ක මහනුවර කතා කරාට මේ බෝධා එමින් නේද පටන් ගන්න තියෙන්නේ කියලා. ඒක තමයි අපි ඇත්තටම පුළුවන් තරම් දෙන්නේ ඔය පස්සේ තියෙන සතිය පිළිතුරලා සතිය බලකවල ඇති කියන ඉතර බරපතල ඇත්තෙම නැහැ. මේ බොහොම සිම්පල් වැඩක් ඒක මෙකැනිකල් වැඩක්. ඉතාමත් වැදගත් දේ තමයි මේ සතිය පිළිතුරීමේ මුල්ම මුල්ම අවස්ථාව. පොඩි එකෙක් බහට උරන වෙලාව වගේ මේ පුළුවන් තරම් බලා ගන්න ඕනේ ඒවා. ඒකේ ඊට වැඩි අමාරු දේ තමයි කොමියුනිකේට් කරන්නේ. තමන්ට විචිතේ තව කෙනෙකුට කියන්න හැදී ඒ මොකද තමන්ට පිට නැති 아무තු වෙනසක් ඇති කරනවා එදා ජීවිතේ ලොකු හැබැයි වෙනසක් ඇති කරනවා ඒක තව කෙනෙකුට එම් කියන්න කියන්න හරි අමාරුයි නම් කොහොමද ධර්මචර්යනගේ සති කියන චෛතසිකේ අවුරුදු 2550 ගිහිල්ලා අපිට වැඩ කරන්න පුළුවන් තාට වචන වල දාලා දෙනවනේ සති සම්පෝඥංගෝ කෝ කස්සව මයා සම්මදක්කාතා භාවිතා බෞලීකතා අභිඥාය සම්මෝධාය සිබ්බානාය සංවත්තති. මේ සති කියන සම්බෝධියගේ මයා කතා. බහුලී කතා. මොන මනාවකට දක්වලා තියෙනවා. ඒ කාන්තික නිවනට යනවා කියලා හරියට හතරගත්ත දෙයක් පෙන්වන්න වගේ කරලා තියෙනවා. ඒකයි මේ සාන්දෘශ්‍යකම අපි මේ අද මේ ලබලා තියෙන මේ හරියට මදේට බහගත්තට පස්සේ ඒ ධර්මයේ තියෙන සජීවීකම ඒ වගේම දරුවචනච අපවත් තුන පිටුම් පෑවත් ඒ තියෙන පණක තියෙන්නේ මම සාමාන්‍යයෙන් සත්‍යයට වැඩි අවධානයක් දීම මගේ ස්වභාවයේ මම මේ ක්‍රමයක් මම දන්නේ නැහැ. ඒ නිසා මේ සත්‍ය පිළිබඳව මේ මේ පෙන්නලා පෙන්නන බැරි නිරූපණය කරන්න බැරි නිදර්ශන දෙන්න බැරිදී අපි කොහොම හරි ඇති කරගත්ත දවසේ තමයි මේ බුද්ධ ආගම අන්න බුද්ධ ආගම කියන වචනයට වැඩිවගේ බුද්ධ ධර්මය අපේ තුල ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒක ඉතින් සාපවත්චනාදිර කරන්න දෙයක්වත් නැහැ. මලට ගාතර කරන්න දෙයක් නෑ. මේ මන්දලේ ආවසන කරන්න දෙයක්වත් නැහැ. කවදා හෝ පැටි පැටි වැටි වැටි කියලා මම පිටව ගන්නවා. ඒ නිසා බයිසිකල් එකට නැගලා යන්න තමයි මම නම් කියන්නේ. දැන් යන ගමන නම් උදාහරණයක් තල්ලු කරගෙන යන්නේ. අර මුස්ලිම් මිනිස්සු ගහන් දිනවා, කතෝලික මිනිස්සු ආගමට හරවනවා, බරම කතල වැඩ මේක. ඒ නිසා ඒගොල්ලෝ කියන්නේ මේක බිම කියලා අපි තල්ලු කරගෙන හරියන්. ඒවල හොඳ බුද්ධ ආගම මැරලා තියෙන්නේ මෛත්‍රී බුදුහාමුදුර වෙනකම් මේක ගෙනියන්නේ. අන්න කියන්නේ ඒගොල්ලෝ ඕන වේගයකින් ගියාමයි පුළුවන් විදිහට බයිසිකලයක් ලඟිම ගියා. ඒක සඳහා මම දන්නේ එකම ක්‍රමේ නැත්නම් තාම සක්‍රීය ක්‍රමේ මොන සතිය පිටියුව. ඒකමයි මේ සතිපට්ඨාන කියන වටනකම සර්වඥ දේශනාවේ තිතාමත්ම ඒකායනෝ අයම්බික වේ මග්ගෝ කියන එක හුදුවට මේක ස්ටෙප් කරලා දෙනවා. ඉතින් සාද ප්‍රශ්න දෙකයි සාකච්ඡා කරේ. මම හිතුවෙච්ච මෙච්චරක් කතා කරන්න බැරි වෙයි කියලා මොකද මේ ගුණේ මේක තියෙන නමුත් අන්දන මේකට වැටුවොත් ධර්ම සාකච්ඡාට වැටුවොත් අර කිව්වා වගේ මැෂින් එක තවන වගේ විවාර වල වැටුණාට පස්සේ යනවා. ඒකට මම බොහින් දැටි මම පණ ගන්නෙම සාකච්ඡාවලින්ම තමයි. ඇත්තට මටත් ඒකෙන් පණිනවා. ඒ නිසා මම හිතනවා මෙතනින් අපි ධර්ම සාකච්ඡාව මෙතනින් අවබෝධයෙන් ඒකගේ එන්නේ එක පිටවන්ද විතරක් හිතන්න යන්න එපයි කියන එකයි මට කියන්නේ. ඒකට වෙන්න දෙන්න වෙනදී මේක සැලසුම් කරන්න කියොත් තමයි අපිට කවදාකවත් වේදනාව දකින්න හම් වෙන්නේ නැහැ. ඔය කියන දේට රති කියලා කියන්න හම් වෙන්නේ. වෙන තූතු කුඩේට ගියා. අපේ ලොකු සාහිත්‍ය ඕනේ ගිනි අඟුරක් වෙච්චා. වේදනාව වේදනාවගේ බලන. පෙර නොඇසු නොවිරෝ විදුකට බලන. පෙර කරලා තියෙන අපි වේදනාව වර්ග කරලා තියෙනවා නැති කරන්න හදනවා වේදනාව නැති කරන හිතනවා নানা ප්‍රකාරයනේ. පෙර නොඇසු නොවිරු විදිහට බලනවා කියලා කියන්නේ වේදනාව දිහා වේදනාව මම මම සාමාන්‍ය කියන්නේ හෙළුවෙන් තේන්න ගන්න වේදනාවක්. නිර්වස්ත්‍රව. වේදනාව නිර්වස්ත්‍රව කියන්නේ නෙවෙයි. උකට මේකක් එක දෙන්න යන්න එපා. එතකොට වේදනාව කියලා කියන්නේ. ඒක අපිට ඕන දේ අපි දකින්න. අපේ සංඥාමයි දකින්න. ඒ නිසා ඒක නිර්වස්ත්‍රව. වේදනාව හෙළුවෙන්ම තියෙන විදිහ. ද්වේෂය හෙළුවෙන්ම. ආසාව හෙළුවෙන්ම. මොඩකම ඒ එන තාලයටම බලන්න පුළුවන් නම් හරි පුදු වෙනසක් ඇති කළා යන්නේ. අපිට ඕන විදිහට ඒවා හැඩගස්සන්න කියොත් තමයි එතකොට ඒක මේ පුරුදු තාලයට පරණ පුරුදුම මේ රට් එකට වැටෙනවා. තර පුබ්බේ අනුමිසුකේසු ධම්මේසු චක්කුමුදපාදි කියන විදිහට තමන් කරා එන සෑම දෙයක්ම බුදුන්ද වාගේ සලකන්නේ කියලා. ඒ මුස්ලිම් ගෙවල් වල ගහලා තියෙන දොරේ ඔබේ ඊගාව අමුක්කා දෙවියන් වහන්සේ වියහක ඒවා දොර වහලා තියන්න එපා කියලා. එලා අපිට ඊගාවට එන්නේ ධර්මයේ සත්‍ය ධර්ම වෙන්න පුළුවන්. වේදනාවක් වෙන්න පුළුවන්, ද්වේෂයක් වෙන්න පුළුවන්, තරහක් වෙන්න පුළුවන්, ඕන දෙයක් වෙන්න පුළුවන්. අනේකට අර choice රස වෙනවා. එතන අනුගීක දෙයක් බලන්න වගේ බලන්න පුළුවන් නම් ඇත්තටම ඔය අහන ප්‍රශ්න තමයි අපේ ජීවිතේ બ્લોක් කරලා තියෙන්නේ. එන්නේ ඉස්සෙල්ලා සැලසුම් කළා. බබා හම්බෙන්නේ ඉස්සෙල්ලා කේන්දරය හදලා. ඉතින් වෙන බබෙක් හම්බුනාට පස්සේ ප්‍රශ්න දෙකයි. අද කරන්න හදන මේ සෙන්ට්‍රල් ප්ලෑනින් එකයි ඔය ඉස්සරහට කරන්න හදන මේ පුදුම විදියට මනුස්සයර අවතලා තියෙනවා. වැඩේ වෙනකොට මිනිහ නෑ. මොකද මිනිහ මේ සැලසුමේ ගිහිල්ලා කොළ කොළිදෝ ගිහින්. ඒ නිසා අපි ඉන්න දේට මොන දීගෙනම හරිය ජොලි. හරිම හරිම මිහිරි ජීවිතේ හරිම සුන්දරයි. මම දන්නේ මෙන්න මෙතෙන්දි තමයි මේ බුදුහාමුදුරු කියපු විදිහට මේ කවුරු හරි දෙන බතක් කාලා කවුරු හරි දෙන හිවුරක් හඳලා කවුරු හරි දෙන ආශයකට ඉඳගෙන කවුරු හරි දෙන බෙහෙතක් බීලා ඉන්නකොට නම් මේක සත්‍ය කොන්ට්‍රෝල් එකක් තියෙනවා. ඒක ඒකලා සම කරන්න බෑ. මම ඒක ඒකට කියෙත් සත්‍ය බෙහෙත අවුරුදු 8ක් විතර ගියාට පස්සේ මම තේරෙනවා තුමාකාර බ්ලොක් එකක් තියෙනවා මේ ගිහි කමේ. අපිට හිතෙනවා අපි හම්බ කරනවා මයි කා මයි පෙට්‍රල් මයි ඩ්‍රයිවර් කියලා යනවායි කියලා. හැබැයි ඩ්‍රයිවර් කොහෙද ගියේ යන්නේ? මෙතෙන් ආවට පස්සේ ඕන දෙයක් දෙන කෙනෙක් ඕනේ කවුරු හරි ඇවිල්ලා මොනවා හරි දෙන දානයක් කරනවා අපි මුංචි කාලේ අපි අම්මා ගොඩක් ඉන්න කාලේ අම්මා ගැන අපිට කිසිම සැකයක් තිබුණේ නැහැ ආරස්සාව පිළිබඳව කෑම පිළිබඳව ඒකේ සබහ ධර්මයේ අම්මා වගේ හිතා ගන්න අපි ඒක අතගානේ කතාරපු ගානේ ඇත්තට හොඳම දේ හම්බ වෙන්න පටන් ගන්නවා ඒක වේදනාව වෙනකොට වේදනාවට වේදනාව වශයෙන් එන්නරින්නේ ඒක තමයි මේ පුබ්බියනෝ පිස් ධම්මයේ කියලා. මේ මගේ මම හිතාගන්න හැටි. මම මේ මේ චතුරාර්ය සත්‍ය ද්වාදශාකාරයට යනකොට මම හිතන්නේ පුබ්බියනෝසේ ධම්මයේ චක්කපදපාදී කියලා කියන්නේ අපි කරා එන දුක් අපි කරා එන මේ වේදනාවක් එකක් ආවත් මම බලාගෙන ඉන්නේ මොන්නම පූර්ව නිගමනය කරන්නේ නැතුව ඊගාව අවස්ථාව ආදී ඔකට බෙහෙත කිව්වන් මොකෙන් කලවම් කරන්න බෑ. ඔකට එන්න අරින්නේ කියලා. ඥානරම සාන්ති ඉන්න කාලේ කියනවා යම් කිසි රෝග ලක්ෂණයක් එනකොට ඉක්මන් වුණොත් රෝග ලක්ෂණ එන්නේ ඉස්සෙල්ලා වෙදකම් කරොත් බෙහෙතෙන් හටගත්ත රෝග ජාතියක් වෙනවා. නිසා ටිකක් කල ලෙඩ එන්න අරින්නේ කියලා කියනවා. එතකොට පුළුවන් ඒක මොකට වෙන්නේ කියලා කියන්නේ. එන්නේ ඉස්සෙල්ලා පැල්ල පහර දෙන්න ගත්තොත් එතකොට අපේ ඇඟ හුරු ගතියක් නැහැ, ප්‍රතිශක්තියක් දිනු කරන්නේ නැහැ. අනිත් එක මේ බෙහෙත් නිසා විශාල සංකීර්ණතාවක් ඇති වෙනවා. ඒ නිසා මේ ලෙඩක් ආවත් පුළුවන් තරම් ඒකට ටිකක් යාගේ හැඩේ පෙන්වන්න හරින්න ඕන. ඒක කර අවාසනාවක් වෙනවා නම් අඬාවැටල වැඩක් නැහැ. අපිට හිතා ගන්න පුළුවන් අපි තරහ එන්නේ අපි දරන්න පුළුවන් නිසා. ඒක පොඩ්ඩක් දරමයි කියලා. ඒක නම මේ සතියට එහා ගිය කාරණාවක්. නමුත් එතෙන්ද යන්න බෑ මේ සතිය වගේ දෙයක් පිටවෙන්නේ නැතුව. මේක ආකාරයේ සත්‍ය ඥාන සත්‍ය ඥාන සත්‍ය ඥාන කියන එක. ලාගේ ප්‍රශ්නක් විදියට ලියලා ඉස්සරහට කරමු. කොහේත් නිසා මේ අදහසක් මත වෙලා තිබුණා මේ මම සාමාන්‍ය පුරුදු වෙලා තියෙන එක සූත්‍රයක් ගත්තාම දවස් 10ක් 15ක් ඒ පුංචි පුංචි කොටස් අතර සාකච්ඡා කරන්න කොහොමද කෙරුවේ. ඉස්සන් වල සතිපට්ඨාන ගන්න දවස් සති 106ක් ගියා අවුරුදු දෙකක් ගිහිල්ලා තිබුණා. පුංචි පුංචි කොටස් කියන්නේ. මේ මහත්තයා ඉලක්කව ස්වාමීන් වහන්සේ සමාන 12යි මේ ගත කරන්න වෙන්නේ ඒ නිසා අඩු ගානේ ධම්මානුපස්සනාවට එක දවසක්වත් තියාගන්නේ කියලා. ඉතින් මේක මේ ඉක්මන් කරමු කියලා. ඒ තව අදහස් කියලා එහෙම නෙවෙයි අපිට කියන්න ඕනේ කාරණා හදිසි කරන්න සියමු කියලා. ඒකට ඉතින් විකල්ප අදහසක් තියෙනවා මේ අද වගේ ධර්ම සාකච්ඡාව වෙනුවට සතිපට්ඨාන ධර්ම දේශනාවක්. ඒ පිළිබඳව සම්දේ අදාහලා තීන්දුවක් ගන්නයි හිතානේ තියෙන්නේ. ඒක පර්සනල් ඉන්ටර්විස් කරනවා. එතකොට සැටර්ඩේ අපි ඔය සිල්ලි ව්‍යාපාරේ ඒකෙන්දි ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. ඉතින් කොහොම හරි දැන් මේ සභාවට පුළුවන් මේ ප්‍රශ්නේ අරගෙන ඉවරයක් කරන්න මොකද අපිමයි තීන්දුව කරන්නේ අපිටමයි ඒක බලපාන්නේ. ඒක බලාපොරොත්තු ඕක ජීවත් වෙන්න බලාපොරොත්තු වෙනවා. <laughs> ඒක විස දෙන්නේ නැහැ ජීවත් විස කියලා නේද? ඒක සිතරන් වැලිය. ඈ? හොලන ඩිස්කෂන්ස් තේ ධජපට්ටාය. කොහොමද මම බලන්නේ ඉස්ලාම අල්ලගන්න එක නිසා ඊට පස්සේ ඩීටේල්ස් වලට ඉඳ තියෙනවා. මම කවදාකවත් ඒක සැලසුම් කරන්නේ නැහැ. මොකද ඒක සියර මනෝ විකාර විතරයි. නමුත් සැලසුම් කරන්න ඇත්තට මම නිඳා කරන්නේ නැහැ. හරි එහෙම සැලසුම් කෙරුවේ නැත්නම් මම වගේ කෙනෙක් කවදාකවත් එන්නේ නැහැ. එන්න වෙන්නේ මොකද මම එක දැනක කොළඹටවත් ගියේ නැහැ පේපර්ස් වල වලට. නිමහන් හිච්චත් බුද්ධමාකාර විදිහට ඩීටේල්ස් ඉතල බලන්න තමයි කෙරුවේ. ඉතින් ඒකයි දෙකම තියාගෙන අනේකයි කරන්නේ. ඒක නිසා එහෙනම් මේ ලබන සඳහා ඉඳලා සතිපට්ඨාන සූත්‍රය. ඔව් සමානික දෙසරයි. ඔව් සෙනසුරාදා ධර්ම සාකච්ඡාවක් හම්බ වෙනවා. සම්සුදා අඟහරුවාදා ප්‍රාස්තිලයි පර්සනල් ඉන්ටර්විව්ස් වලට. සෙනසුරාදා අපි හැමදේම ඉන්නත ඕනනම් එන්නේ කීයද? ඉඳලා අපි ධර්ම සාකච්ඡාව. ඉතින් ඒක දරියක්මත් මට එන්නේ. ඉතින් ජනවරි මාසයේ මොකද හැමදාම කියන අදහස් කරන්නේ. හරි දැන් ඉතින් මුළු සුමානේ දැන්වත් ෆිල් මොකද අදහස් කරන්නේ? හැමද හැම සුමාරෙම දැන් ඔකියපයි. හැමද හැම දවසක සතිපට්ඨාන ධර්ම දේශනාවක්. ඊට පස්සේ අන්තිම මාසෙ වෙනකොට අපිට කිව්වොත් බැරි කියලා. ඔය මොකද්ද කරන්නේ කියලා යෝජනා කරලා. එහෙම වුණොත් මොකද කරන්නේ? ආසූත කියන එකත් අයින් කරලා එක එක වැඩි කරනවා කියනවා. මේකේ ප්‍රශ්න. ලබුතේ ධර්ම සාකච්ඡා ධර්ම දේශනාවට වැඩිය මේ භාවනා කරන එක තව ගියර වෙලා මදි. මදි මදි. මේක මදි. මේ කියන්නේ මේ කියන්නේ මේක එනකොට තමයි දිනචරියාව කොහොම හරි හදාගන්න ඕනේ. දවසකට සෑහෙන වෙලාවක් ඒක යොදවලා වගේම අර ගෙදර අවදොර හෝ එනතම මේ ඉතින් රිට්‍රීට් කරනවා වගේම මේක ලොකු සංවිධාන ශක්තිය ඒක පර්සනලි ඉන්ටර්විව්ස් යනවනම් තමයි මට මෙෂර් කරන්න පුළුවන් මේ කොයි පැත්තට යන්නේ මොකද වෙන්නේ කියලා. ඒකට එන්නේ නැත්නම් මොකද අර දත් දොස්තර කාට ගියාම දත් ගලවයි කියලා වගේ ඉන්ජෙක්ෂන් ගහයි කියලා වගේ බයක් තියෙනවනේ ඒක. ඒක ටිකක් කඩා ගන්න වෙනවා. කලවර එකක් ගලවනවම තමයි හේල හේල කාණ්ඩ දෙයක්වත් නැහැ දත් ගලවන්න ගියාම ඉතින් ඔය ඉබලා හිපලා කරන්න දෙයක් නැහැ නේද ඉතින් කොහොම හරි අර කියලා අල්ලපුවම ගෘස්තාලේ යනවා ඒ ප්‍රශ්න ලේව දෙකක් මම අහනවා ලේව දෙකක් ඒක ලේව දෙන්න කියන්නේ ඒක දැන්වත් නෑ ඔකද දැන් ආපු කීප දෙනෙක් බොහොම දක්ෂී විදිහට කරනවා ඒක සඳහා මම තාම ෆෝමලි මොනවාක්වත් කියේ නැහැ මේ තමන්ගේ එක්ස්පීරියන්ස් එක මෙහෙම රිපෝට් කරනවා අවිලෙන් ලියාගෙන ආවට පස්සේ කියවපුවාම මට හරි ලේසි මේ මේ කේන්දරේ බැලුවා වගේ කියන්නේ මොකද වෙලා තියෙන්නේ කියලා. ඒ ඉස්සෙල්ලා ඉස්සෙල්ලා ලියනකොට උගා අනවශ්‍ය දේවල් ලියනවා. නමුත් එක සැරයක් දෙසරක් එනකොට මට දෙන්න පුළුවන් මම අර print out එකක් තියෙනවා. මෙන්න මෙච්චරයි මේකට අවශ්‍ය කරන්නේ කියලා ඒ short to the point ගන්න පුළුවන්. එතකොට ඒක නිකන් ටෙක්නිකල් ඩයලොග් එකක් කියන්නේ. ඒක ඇත්තම හරි වැදගත් මේ අපේ ග්‍රැමර් එක හැදෙන්න මේ ව්‍යාකරණේ විපස්සනා ව්‍යාකරණේ හැදෙන්න ඕනේ. කතා කරනකොට අනවශ්‍ය දේවල් ගිහිල්ලා <clears throat> කෙලිම කාරණාවට කතා කරන්න ඕන අර හයිදෙන කම්බලයක නැතුව වීදියේකදී හම්බෙන්නේ නැතුව නියම මනුස්සයගේ නියම මනුස්සයර කතාව. <clears throat> ඒකට මම එච්චරම තාම සතුටු නැහැ මොකද මට පේන්නේ report කරන්න දෙයක් නැහැ තාම. ඒක තමයි. ඒ පහකට ඇගින්න ගන්නේ. ඒකටත් ඒ කියන්නේ පිළිමක් කරන්න පුළුවන් ඒක සඳහා පුළුවන් තරම් මේ නූල ගන්න පුළුවන් ගත්තට වෙනසක් නැති වෙනවා නෙවෙයි චිත්තාවේ පැත්තේ ලොකු ධෛර්යයක් එනවා ඒත් ඒක අර සාක්ෂාත් කරන්නේ වෙන්නේ නැත්නම් ඒක සඳහා කාලය යොදවන්නේ නැත්නම් ඉතින් second hand experience ආ recondition කරපු experience ආ ඔරිජිනල් එකේ නැහැ